අවසරයි අවසරයි ස්වාමීන් වහන්සේ මේින් වහන්සේ සද්ධා කුටි සම්පන්න පින්වත් අපි කතා කරන විදිහට මේ පැය බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් අපි කවුරුත් ඒ සඳහා tempත් වෙලා සාදුකාරයි අපි ඉලා සිටු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ආසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පර්යාංක භාවනාවට ඉඳගෙන කය පිළිල සිත යොමු කරගෙන විනාඩි කිහිපයක් කීපයකින් ආනාපාන අරමුණම අරමුණට සිත යොමු වේ. ටිකෙන් ටික ආනාපානය නෙමෙයි යාම සිදුවේ. වරින් වර සිතුවිලි ගලයි. ඒවා ඉවත් වේ. එම ඉවත් වීම නිරීක්ෂණය කළ හැකියි. නමුත් සිතුවිලි පහළ වීම නිරීක්ෂණය කළ නොහැකියි. මන අවධානයේ සිටියත් එම සිතිවිලි අල්ලා ගැනීමට නොහැක. එම සිතිවිලි සිතට නැගීමත් ටික වේලාවකින් නැවතී සහ කලබල වලින් තොර නිහඬ අවස්ථාවකට එන්නේ. එවිට සිත නිදාගනී. නමුත් සිත අවදීන බව මට හැඟේ. මේ තත්ත්වය ගැන උපදෙස් උපදේශ දෙන්නේ විනාසෙන්නේ. ඒක අර හිත නිදා ගන්නවා නමුත් අවදි කියන එක නම් එච්චර ගැළපෙන වාක්‍ය රචනයක් නෙවෙයි. නමුත් මෙතන අපි සාමාන්‍ය විදිහට ගත්තොත් කාය කාන් වශනාවේ සංඛයි නැත්නම් ආනපන ඉනකොට හිතවිලි වෙන ප්‍රශ්නයක් කියලා අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. ඒකෙදිත් මේ යෝගාවචරය තුළ හැඟීමක් තියෙනවා. තමන් යන පිටින් අතුරු මාර්ගයකට වැටෙනවා අතුරු මාර්ගෙන් ආයෙ තමන් ඉන්න පිටට වැටෙනවා යනවා කියන යවනිකාව මේකෙන් මැරෙනවා. ආනපාන පිටේ යනකොට ඉතිවිලි මාර්ගයට වැටිලා ආයෙ එනවා. ඉතින් මේක පැහැදිලිව සඳහන් කරනවා මට යනවා තේරෙන්නේ එනවා තේරෙනවා. තේරෙනවා කියලා. ඉතින් ඇත්තටම යෝගාවචරයේ එකම යුතුයකම උදේ බලන එකනේ වයපැත්ත බලන එක. ආපහු එන එක බලනකොට සමහර විද්‍යාඥයෝ අඳුනන තියෙනවා පියවර හතරකින් තමයි වැරදි තැන ඉඳලා නිවැරදි තැනට එන්නේ කියලා. සර්වචන්නාංශය සඳහන් කරනවා මේ පියවර හතර දෙකට බෙදලා දෙකකින් තමයි ආපහු එන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ආපහු එනවා මට තේරෙනවා කියන වාක්‍ය පුළුවන් තරම් තොරතුරු දෙන්නේ මෙන්න මෙහෙමයි මම ඒකට අත්තලක් දෙන්නේ. අපි ඉඳගෙනකොට කයේ ඉන්න ඕනේ. කයේ ඉන්නකොට ලැබෙන වරප්‍රසාදයක් විදිහට අපිට ආනපනෙපෙනී වෙනකොට ආනපනෙ අපි ප්‍රධාන පෙත බවට පත් කරනවා. අපි ඒක ප්‍රධාන ඉරියව්ව කියලා ඉත වචනයක් ගමු මේ වෙලාවේ. එතකොට ඉරියාපත සංජීතිය මෙයා කියන්නම නැතුව පැදුරටත් නොකිය ඔන්න හිතවිල්ලට යනවා. ඒ කියන්නේ කලබල වෙන්න එපා. ඒ කියන්නේ හොයන්න කී ගමන් හිතවිල්ලට ආරාධනා කරන්නේ. ඒ කියන්නේ කතා නොකර හිතවිල්ලට ගියත් කරවන එක තමයි යෝගාවචර වීති වීච. නමුත් හිතවිල්ල ඉඳලා ආපහු එන ගමන අපි සාමාන්‍ය වචන කියන සතියකට කියලා කියන්නේ. නමුත් මම දැන් ඉන්නේ ප්‍රධාන අරමුණ නෙවෙයි මූලික ඉරියව්ව නෙවෙයි අතුරු ඉරියව්ව කියලා දන්නේ කොහොමද කියන එකයි ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ. මට දැන් වැරදිලා තියෙන බව දන්නේ දැනෙන්නේ කොහොමද කියන එකයි ප්‍රධාන ප්‍රශ්න. ඒ වගේ නියම ඉරියව්වේ නියම අරමුණේ ඉන්නකොට දැනගන්න සතියක් නියම අරමුණේ නැහැ කියලා දැනගන්න සතියක් දෙකම සතිය කියලා ගත්තොත් මම කැමැති සභාවත් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නගන්න අරමුණේ මූල කර්මස්ථානයේ තමන්ගේ ඉරියව්වේ ඉන්නකොට ඉන්න බව දැනගන්න සතියද වඩා සෙල්ලක්කාර කාර්යක්ෂම. නැත්නම් පිට ගියා මාරෝග වටනා වෙන තැනක ඉන්නවා අතුරු පාරකට වැටුණා කියලා දැනගන්න සතියද කියලා මම කැමති දැනගන්න. මේ දෙකෙන් කොයි සතියද වඩා කාර්යක්ෂම සතියද? ඒ ලියපිටන කැමැතිද සාකච්ඡාවට එන්නේ එහෙම නැත්නම් අපි මම කියනවා වෙන කෙනෙක් හරි කමන්නේ මේ ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් අහන්න මම නැවත ප්‍රශ්නේ අහන්නම්. ඔය එකද වැදගත් වෙන්නේ. ඔය ඇත්තටම ඒක ඒක තමයි උත්තරේ. නමුත් හුඟ දෙනෙක් ඒක සත්‍ය කියලා ගණන් ගන්න. ඒගොල්ලෝ කියන්නේ දැන් සත්‍ය වැටිලා, පශ්චාත්තාප වෙලා, කනකාටු වෙලා. ඒ මොකද මගේ හිත පිට ගියා කියලා දැනගත්ත එක වැරද්දක් කියලා. සර්වඥාන්සේ කියනවා ඒක ලකුණු දෙකක් ලැබෙන වැඩක්. අරමුණේ සතියේ ඉන්නකොට සතිය තියෙන බව දැනගන්න එක නෙවෙයි වැදගත්. ඒක ලොකු දෙයක් තමයි ආධුනිකයන්ට. නමුත් මේ කියන යෝගාවචරයට වැදගත් වෙන්නේ පිට ගියා කියලා පිට ඉඳද්දිම දැනගෙන ඉන්නේ. දැනගෙන ඉන්න එකක් නෙවෙයි වැදගත් දේ. දැනගෙන පශ්චාත්තාප නොවීම. කාටවත් කරන්න බෑ. දැනගත්ත ගමන් උළුයත් බැඳගෙන අඬනවා අයියෝ මගේ අරමුණෙන් පිට පැන්නා. ඊට පස්සේ සතිය අඬු කැඩිලා. ඊට මොකුත් කරන්න බෑ. දැනගෙන පශ්චාත්තාප නොවෙනවා නම් ඒ සතියේට යෝධ බල යෝධ වීර්ය ලැබෙනවා. එයා උස්සගෙන ගෙනලා ආය මූල කර්මස්ථානේ තියෙනවා. තියෙන වෙලාවට තිබුණට වැඩි තෙදවත්ව මූල කර්මස්ථානේ කියලා කියන්නේ සතිපට්ඨානට අරමුණක් විතර නෙවෙයි ക്ഷേම භූමියක්. වැඩිචාම එන්න ඕන තැන මේක මරණ චිත්තක්ෂණේ කුඩේ නැත්තම් ඔක්කොම වතුර දහහක් ඇදලා කලේ බින්දනවා. මරණ චිත්ත කොහොමවත් අංජබදලේ. ඒකට මම ඉන්න ඕන දැන අරසතන මේකයි කියලා මේ දිනදා ජීවිතේ අපි උරු කළ තිබුණ නැත්නම් අර වෙලාවට නිදිගත් මහගමක් වතුරේකට ගහගෙන ගියා වගේ ගහගෙන යන්නේ මරණ මොහොතේ. අපිට අරක දෙන්න මේක දෙන්න කියලා කලෙලියක් කරගන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී මේ පිරිසුදු නිදර්ශනේ මම සති ආනාපාන ඉන්නකොට ඉතිවිලියාව යන බව දහව දන්නේ. උන්ටටම ඇත්ත. ඒක 100%ක්ම පිළිගන්නේ ගැන කරදර වෙන්නත් තිබුණා. නමුත් හිතවිල්ලක ඉඳලා මම ආපහු එන බව දන්නවා ආනාපානෙට. අන්න ඒක thin slicing of time. පුංචි පුංචි පතර ගන්න. එක තමයි මේ ක්‍රියාව වෙන්නේ. මම දැන් ඉන්නේ අමර තැනක, කරදර තැනක, මගේ තැන නෙවෙයි. අනියමිත තැනක, අගෝචර භූමිය කියලා දන්න සතිය අපි මෙතෙක් කල භාවනාජි පුරුදු කරලාද උපරිම සතිය. එහෙම නැත්නම් උපරිම අපිට ලැබෙන සීවය අන්නේ ඒකට එකක් එක දන්නේ දෙක ඒ වෙලාවේ පශ්චාත්තාප වෙනවනම් අසත්පුරුෂයි. කතාද ගන්න අසත්පුරුෂයි. මේක දැනගෙන පශ්චාත්තාප නොවෙනවනම් සතිය සති බලයක් පාඩපත් වෙනවා. එතකොට මේ සතිය සෙල්ලම් වෙන්නේ. මේ සතිය අපිට මේ මේ වැඩ පෙන්නන. මොකද්ද වැඩේ යගෙනලා ආය අරමුණ දෙලා හිටවනවා. ඉතින් ඒ නිසා අවස්ථා හතරකින් බටහිර ලෝකයේ අඳුර ගන්නවා මේක. අරමුණෙන් ඉඳ කියපු අරමුණෙන් පිට ගිය බව දැන ගැනීම පශ්චාත්තාප නොවීම දැවත ගෙනලා අරමුණේ තැබීම දැම්මම ඉන්නේ අරමුණේ බව දැන ගැනීම. ඉතින් මේක ටිකක් මේ මේ ශාස්ත්‍රීය පැත්තට වැඩි මොනතරම් වැඩි නමුත් සර්වඥාන්සේ දේශනා කරනවා නැත්නම් සර්වඥාන්සේ පිළිවන් චරිත සාධිකයක් දෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පරියා ද්වේමේ ආවසෝ තථාගත සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්සා අත්ත නිබ්බිච්ඡත නිරජ්‍යත විමුච්ඡත අයං ဒုတိ ය ධම්ම දේශනා කියලා ඉතිමුත්තක පාළියේ අපේ ආනන්ද ස්වාමීන් සඳහන් කරනවා සර්වචන්නාංශිකේ දේශනා දෙතෑවරයි එකක් වැරද්ද බව වැරද්ද වැරද්ද බව දැන ගැනීම වැරද්ද වැරද්ද බව දකුණු අච්ඡං අච්ඡේතෝ පස්සත. දෙක තමයි අච්ඡං අච්ඡේතෝ දිස්සා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡක. දෙවෙනි එක තමයි වැරද්ද වැරද්ද බව දැනගෙන ඒන් බින් වෙන්න කටයුතු කරනවා. අපි මේ දෙවෙනි එක ඉස්සරහට දානවා පළවෙනි එක පතරනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැකීමත් පශ්චාත්තාපයක් කරගන්නවා. මේ සදාචාරවාදයේ තියෙන නපුරු බලපෑම. මේ සීලබ්බත පරාමාශයක වැඩ කරන හැටි. සීලේ දන්නේ සීලබ්බත පරාමාශයක් වෙලා මට වරද්දාගත්ත සතිය නැතුණා සමාධිය නැතුණා කියලා තමයි දෙස් දෙන දේ අසප්පුරුසයි මාරපාක්ෂිකයි කෙලෙසයි. ඊට වැරදුනා වැරද්ද බව දාන්නවා අඩේ. මේක තමයි මම හම්බ කරපු ලොකු වස්තුව. දැන් මට පිළියම් කරන්න පුළුවන් මොකද මගේ හිත පශ්චාත්තාප නැහැ. නාස්තික නැහැ. ආනේ විදිහට වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන එක චිත්තක්ෂණයක් එක සති මාත්‍රාවක් උපදගෙන කලබල වෙන්නේ නැතුව ඒ කියනවා ඉතින් අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම පිළිබඳ පළවෙනි මොහොත අන්තිම මොහොත පාඩම ඉච්චරයි. ඒෂා මෙතන ඉන්න කට්ටිය අඳුරන්නේ නැහැ කියන එක මම චෝදනා කරන්නේ. අඳුර ගත්තට පස්සේ කියන පශ්චාත්තාප වෙන එක නෙමෙයි මම කතා කරන්නේ. මම මේ කිව්වා කියලා පශ්චාත්තාප නොවෙන්නත් බෑ. ඒක ලේසි වැඩක්. ඒක බොහොම කාලයක් වැඩ කරනවල භාවනාවෙන් ගන්න ගන්න මේ ආකල්ප මේ වෙනසක් නැතන අවශ්‍ය කරන්නේ. යෝනිසමනසිකාරයක් අවශ්‍ය කරන අපි සිංහල බෞද්ධලා ඉපදුනාට පස්සේ පාපේ පාපේ වශයෙන් දැකීම පාපයක් කියලා අපිට අම්මලා දාස්ලා උගන්වලා තියෙනවා. මුද්‍රණස කියන එන්නේ අම්මලාගේ තාත්තලකට ඔලොමොට්ටලකම පෙන්නලා පාපයක් පාපයක් වශයෙන් දැකීම පිනක් කියලා තේරුම් ගනින් කියන්නේ විපස්සනා යෝගාවචරය කියන්නේ. ඒ නිසා වැරද්ද වැරද්ද වශයෙන් මේ මනුස්සයම දැනගෙන පශ්චාත්තාප නොවි හිටියොත් විතරයි හැදෙන්න පුළුවන්. මේ මනුස්සයා පශ්චාත්තාප වුණොත් රජ කෙනෙක් කියලා උඩ දනවා කළා උගෙට ගෙදර දානවා. අර කතිමුණට වැඩි අපරාධකාරී. බුදුරජාණන්සේ රජෙක්පත් කරන්නේ නැහැ විනිශ්චයකාරයෙක්පත් කරන්නේ නැහැ වැරද්ද කරන කෙනා වැරද්දෙම ලේපිටම මම දැන් ඉන්නේ නරක තැන ආනපන නෙවෙයි හිතවිල්ලක දැන් මම දාන්නවා කලබල වෙන්නේ ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා පමාදේ නකම්පතිටි සති බලං පමාට වැටුණට කම්ප නොවුනොත් ඒක සති බලයක් වඩපත් වෙනවා ඒකට යාට ලස්සනට කියන්න පුළුවන් නන්නත්තර වෙච්ච තැන ඉඳලා හිතවිල්ලක ඉඳලා මගේ හිත නැවත ආනපනට ආවද ගෙනත් තිබ්බද මම ගෙනාවද ඇයිලුගන්න ආනපානේ කලබල වෙලාද නැත්නම් අර තිබිච්ච සාන්ත කරගතිය එහෙම තිබුණාද කියලා ඒ වාර්තා ටික දෙන්න පුළුවන් වෙන්නේ අන්‍ය විිත නොවිච්ච මනසකින් આવොත් වික්ෂිප්ත නොවිච්ච මනසකින් આવොත් මේක මම දන්නවා පැහැදිලිවම ප්‍රාර්ථනා කරලා ගන්න බෑ නමුත් මේක කියන්න ඕන කිව යුතුයි ඒක තමයි යෝගාවචරය කමකන් සුද්ධ කරනවා කියන්නේ මේක සෙල්ලක්කාරකමක් වශයෙන් බාරගත්ත වෙලාවේ ඉඳලම යෝගාචරය නිවන් දක්වා හොඳ වැරදක් ප්‍රශ්නයක් නැහැ. වැරද්ද වැරද්ද බව දාන්න මම ආපහු එන්නත් පුළුවන්. එන එකත්මට හම් වෙනවා. ඉතින් වැරදි නැති එක නෙමෙයි නිවන කියන්නේ. වැරදි තිබුණාට ඒකෙන් දුක් කරදර ගන්න නැහැ. හිත් කරදර ගන්න නැහැ. වැරද්ද තියෙනවා මම මේක සතුටු වෙනවා. මම ඉස්සර වැරද්දට කනගාටු වුණා. දැන් වැරද්ද අතේ ලේ පිට තියේදී මම වැරද්ද වශයෙන් දාන්න. ඒ මගේ ඕනකට හිතවිල්ලට ගියා නෙවෙයිනේ. ඒක අසංස්කාරික සිද්ධ උනේ. ඉතින් ඒකට ඕකද මේ මම මම මගේ කියන්නේ මම කියන්නේ මගේ ආත්මය කියන්නේ. ඒකට මේ පිට ගිය බව දන්න දැනගෙන gadu ගන්නේ නැතුව, කරප්පන් හැදෙන්නේ නැතුව, ඇලර්ජික් රියැක්ෂන් එන්නේ නැතුව, වමනට යන්න එන්න වගේ නැතුව, නවුසටික් ෆීලිං නැතුව, වොමිටිෂ් ෆීලිං නැතුව මේක දැන් බලන්න පුළුවන් අන්න කෙලින්ම කෙලෙසත් එක ගන්න දිනවා කියන්නේ. මහරත් එක ගන්න දිනවා කියන්නේ. පාපයත් එක ගන්න දිනවා කියන්නේ. පාපේ එනකොටම වෙවුලන්න ගත්තොත් එච්චර තමයි පාපේ අපෙන් බලාපොරොත්තු වෙන. අපිට කොන්ද බන්නේ. අපි එතකොට නිකම්ම කුණු වෙලා වැටෙනවා. බුදුහාමුදුර අපිට දීලා තිනවා ඒ චක්‍රායුධයක් සතියක් ඔය සතිය හොඳට පන්නරේ තියාගන්න ඕකට යන්න අරප ඕන රස්තිය දුක යන්න අරප ඕන දහවතුරක් යන්න අරප. එතන ඉඳද්දිම දැනගනි මම මගේ ගෝචර භූමියෙන් පැන්න ශේෂ්ඨයෙන් පැනලා මම දැන් අනුසුදායක තැනක ඉන්නේ. හැබැයි මට උනාට ගිහිල්ලා නැහැ. මෙතනදී නොසලකන මනසක්. මෙතනදී පශ්චාත්තාප වෙන මනසක් ආවන. ඒක හරි ලස්සනට කියන්න පුළුවන්. ඒ තැන ඉඳලා නැවත මූල කර්මත්තාන්න එනකොට ආවද, ගෙනවද, ඇයිල බලන මූල කර්මත්තානේ සංසිඳිලාද? නැත්නම් මේ කෙලෙසින් ඇවිස්සීලාද කියන කට උත්තරේ වගවි වග උත්තරේ අහන්න ගැළපෙන්නේ යෝගාචරය විතරයි. ඒ නිසා මේ ප්‍රශ්න දීපෙක් නම නැවතත් අහනවා මේ දීලා තියෙන විස්තරය අපිට විග්‍රහ පිළිබඳ හොඳ පසුබිම සකස් කළ දෙනවා. මේ කෙනා හිතවිල්ලක ඉඳලා ආය ආනාපානට එන බව දැක්කනම් එනකොට ආනාපානෙ දකින්නේ අවිශ්චිච්ච කැළපිච්ච මුල ඉඳලා පටන් ගන්න ඕන එකක් විදියට. නැත්නම් අර වැඩ කරන අපතැල්ල හේම තැම්පත් ගතිය අපව එනකොට ආනාපානෙ තියනවද කියන එකට උත්තර දෙනවා හොඳයි. ඔව් එතකොට උත්තරේ ඒ ආපහු එන්නත් මාගේ සතිය තියෙනවා. එතකොට ආනාපානෙ තියෙන සංසිඳිච්ච අවස්ථාවකද නැත්නම් සංසිඳිලා විශ්චිච්ච අවස්ථාවද? ඒ අවස්ථාවද ඔව් එතකොට ඒක තමයි අපිට හම්බෙන අතවාසිය කලබල නොවීම. පිට ගියයි කියලා හිත පශ්චාත්තාප නොවුනොත් ඒක නිකන් මැජිකල් කනෙක්ෂන් එකක් තියෙනවා. 아무තු මැජික් සම්බන්ධයක් තියෙන්නේ. කලබල වුණොත් මෙතෙන් නරන මේ කලබල වෙනවා. ඉතින් කලබල නැහැනේ මෙතෙන්ට උනත් කලබල නැහැ. ඒකට බුදුම ස්වාමීන් වහන්සේලා හදනවා බීජ ගණිතමය සමීකරණයක්. කලබලයට ඉස්සලා සතියන කලබලයට පස්සේ සතියන ඔය කලබලෙන් හිත කෙලෙසිලා නැහැ. කරන් ගන්න එපා. ඒක හොඳටම තමයි දන්නවා වාක්‍යයක් ඇතුලේ වරහන් දෙකක් ඇතුළට වචනයක් දැම්මට ඒ වරහන් දෙක ඇතුලේ තියෙන වචනේ අයින් කරුවොත් වාක්‍යෙට ඉන්න ඒ වාක්‍ය ඇතුලේ තියෙන වරහන් දෙක ඇතුලේ තියෙන වාක්‍යයෙන් වචනයට යන්නට අමතර ලාභයක් ආනිසංසය ලැබෙනවොත් වරහන් දෙක තියන නිසා ඒක අයින් කරන්න බෑ. ඒ වගේ තමයි සතිය පටන් ගන්න ඉස්සලා සතිය. අතරමැද හිතවිල්ල අපි කොහොම සතිය නෑ කියලා. කමන්නේ. ඉවර වෙනකොටත් ආය ආනපන සතිය නම් ඔය අතරමැද හිතවිල්ලෙන් කෙලසිලා නෑ. දැන් දන්නවා හිතවිලි ආපරිදෙම කෙලසින් කත්‍යවශ්‍ය නෑ. හිතවිල්ලක් ඇවිල්ලා නොකෙලසී ඉන්න ප්‍රතිගතියක් අපිට බුදුහාම දෙනවා. මේකම දාන්න වේදනාවක් වෙනවා. වේදනාව අල්ලනවා. ඊට පස්සේ වේදනාවේ ආයත අරමුණට එන්න පුළුවන් එකක් කියලා හිතමු පුංචි වේදනාව. එතකොට කියතයි වේදනාවේ විඳින්නේ නැහැ. ඊට පස්සේ සද්දයක් ඇහෙනවා. ධක්කා සද්දයක් ඇවිල්ලා යනවා. ඇවිල්ලා යන්නේ ඉස්සෙල්ලා තුන්ද සාර්ථ සතියේ. ඇවිල්ලා ගියාට පස්සේ තනේ නැති මේ බල්ල ඇවිල්ලා අපිට කරදර කරනවා කියන්නේ නැතුව හිතපු තාලෙටම ඉන්න පුළුවන් නම් බල්ල ඇවිල්ලා ගියාම වෙන්න මොකද? නෑ නෑ නෑ අපි මේක ඉවර කරලා යන්න. ඉතින් ඒක නිසා ඒ බාධාවෙන් තමයි Tamange සතිය පන්නර ලැබිලාද කියලා දැනගන්න. එදා ඉඳලා යෝගාචරය බාධකයේ සාධකයක් කරගෙන මීට වැඩි ඕන එකක් වගේ. දැන් මේ අහම්බෙන් ආපු හිතවිල්ලක් නේ. දැන් මේ අහම්බෙන් ආපු සත්‍යයක් නේ. දැන් මේ අහම්බෙන් ආපු හිත වේදනාවක් නේ කියලා හිතන්නකො. ඉතින් අපේ ලොකු සංසි කියනවා කොහොම නිකන් ඉන්නකොට රාග අරමුණ දාලා බලපන්. හිතල. ඉන්න බෑ. රාගෙට වැඩ කරන්න බෑ. මොකද දෙපැත්තේම අරසාව තියෙනවා. ඕනේ දාග අරමුණක් මම ලොකු සාංශ කිව්වේ ලොකු සාංශයකට අවුරුදු 90 ගානක වයසේ මම මේ අවුරුදු 35ක විතර අමු ගිහියා නැත්තම් පැවිදි වෙච්ච අලුත මම කොහොමද දානකොටම කලර් 3D පෙන්නනවා ඊගාට කලර් වෙනවා ඊගාට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා ඔය පෙන්නලා ලොකු සාංශයට මළුව හතරක් තේරෙන්නේ නැහැ කියනකොට සාකරුණා දානකොටම 3D බ්ලැක් කලර්ඩ් එක පේනවා ටික වෙලාවකින් ඒක නිකන් ෆ්ලැට් වෙනවා ඊට පස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා ඕක වෙලා යනවා මේ මම ඉතලා දාන පුච්ච දාන රාග අරමුණ. මේ සතියෙන් ඉන්නේ. ඒකම මට වෛර කරනකොට දකින්නකොට තද වෙන අරමුණක් දාලා බලන්න. ඒ පරිසරයේ කෙලස් වැවෙන්නේ නැහැ. ඒ මොකද මුලින් අගින් දෙකම සතිය තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අරමුණකට කෙලස් අරමුණක් දාන්න බැරි නම් ඒ යක්ෂයාට ආයුධ දීලා වැඩක් නැහැ. ඒකම කොක්කේ දාගෙන ඉන්න කඩුවක් තියෙනවා. කපු කොඩුවේ කොක්කේ දාගෙන ඉන්න කඩුව වැඩ ගන්න නැති වෙලා වැඩ ගන්න කපු තියෙනවනේ. ඒ කඩේ තියෙන එළියේ. එළියේ තියෙන කෙලස් එක්ක වැඩ කරනවා. ඒ වෙලාව හොඳට තේරෙනවා කුංචු කුංචි කෙලස් වලට මට මුලාක දෙකින් සතියෙන් අරස වෙන්න පුළුවන්. දැන් මට ටිකක් එන කෙලස් වලට පුළුවන්. තාටකින් ඕනනම් කෙලස් දාලා නැත්නම් කෙලස් එන පරිසරයට මම ගිහිල්ලා මේක ටික ටික ටික ටික වැඩනකොට ඒ තමයි සරතුස්ව කියන මේ පරිත්‍යාගම පටන් ගත්ත මනුස්සයා කියනවා මේ කැලේට විවිකල් මට අතින්දල වැඩේ මොකද්ද මට බැරිද මම මහල් වාකට් එකට යනවා බාලු මාකට් එකට ගිහිල්ලා සතිය වඩන්න බැරි. මිනිහක සාධාරණීකරණ ලියපු පොත ලෝකෙ තියෙන හොඳම සාහිත්‍යය. ඒක 100 100ක්ම කැලේ ඉන්නේ. ඒ ගහත් එක්ක ඇඳලා තියෙන කන්ද උඩ අවුරුදු ගාණක්. ඒක ලියා සාධාරණීකරණය කරනවා මම වැඩන්නේ නැහැ නේ මං ගගේ මිනිහ මොකද මේ ගස් එක්ක ජීවත් වෙලා මම යනවා මාළු මාකට් එකට. එයා මාළු මාකට් එකට යන හැට ගිහිල්ලා හිද්දි වෙච්ච හිද්දික ලස්සනට සතිය විතර කරනවා. ඔක්කොමලා හිතනවා මෙයා ශප්පිරි හිනවයි කියලා. පිටීමක් නෙවෙයි. ගලවඳනන් අපරෝකම අපේ. බුදුහාම සඳහන් කරනවා අතේ දුවා නැත්තම් වසබය දෙන්න අත දැම්මම මොන වෙයිද? පිටේ වනේ නැත්තම් මීම කැලේ ඇසලින් කොට මොන වෙයිද? වනේ තීනවල තමයි මීම පිට. පිටේ වනේ තියෙන මීම තමයි කැලේට බයයි. ඉතින් අනෙක් කට්ටිය ඉඳගෙන කියන යන්නේ බවසොන්න අත දාන්නේ බවක ඕක භයානකයි ඇත්ත. ඒගොල්ලන්ගේ පිටේ වනේ තියෙන නිසා ඒගොල්ලන්ම කරප්පා. පිටේ වනේ නැති කරින් කරනවා. ඒකට පළවෙනි පාඩම තමයි යාම යනවා. හිතවිල්ල නන්නත් අර හිතවිල්ල. අපව එන ගමන බලන්න. යන ගමන බලන්න එපා. යන ගමන බැලීම හිතවිල්ලට ඉදිමත් බැඳිලා පාවඩෙලින්න. ඕන කඩප්පුලේ ඕනේ ලකාපදේ. ගියාට පස්සේ ආපහු එන ගමන බලන්න තන්නේ කර බුදු ගමනක්. එනිසා පිට යන පිට පිට යන හැම දෙයකම ආපහු ගමන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දසපාරමිතා පිරෙන තැන. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම පිරෙන තැන. Tamange ශක්තිය උරගාන බලන තැන. නිසා යන වෙලාවේදී කලබල වෙන්නේ නැතුව එන ගමන අපව කලබලයේ ඉඳලා අරමුණට එන ගමන බලන්න අපි ඔක්කොටම සමානයි. කිසි කෙනෙක්ගේ දෙකක් නැහැ. නමුත් අපි ඒක දෙන්න බෑ කියයි කියලා දැනගන්නකොට පශ්චාත්තාප වෙලා ඉසాత වෙනගෙන අඬන්න පටන් ගන්නවා අයියෝ සතිය කරනවා අයියෝ සමාධිය කරනවා අයියෝ කෙලෙස් අයියෝ සතිය සීල ගන්න කියලා අඬව ගන්නකොට සතිය අඬු කැඩෙනවා අපි දෙන්න ඕනේ සතියට තේදා අපි දෙන්න ඕනේ සතියට ධෛර්යයක් චීර එකක් එචා කියනවනේ මත් පුස් මැෂින් අපිට වැඩක් තියෙන වෙලාව බලපන් අපෝ යනකොට gedara තිබුණ කලබලී ඉවර වෙලාද නැත්නම් තැම්පත් වෙලාද මොකද වෙලා තියෙන්නේ ඒකට ආපහු එන වෙලාවේදී ඒ එන අර ජයග්‍රහය ආපහු පැමිණෙන ගමනේ ඊතර සාමයේ තියෙනවනම් ඊට පස්සේ අපිට උතුමාකාර මේ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා අපි ධර්මයකට අත දුන්නා ආර්ය අෂ්ටාංග මාර්ගයට අත දුන්නා නොසලන මනසට අත දුන්නා කලබලයක් වුණත් ඉවසලා චිත්තක්ෂණයක් ඉවසුවා එතකොට සතිය වැඩ ටික කරනවා ඉතින් ඒ ඒ කාරණාවක් මතු කරගන්න සාකච්ඡාවට පදනම සලසා දුන්නට මම ස්තුතිවන්ත වෙනවා. ඊගාට මොකද්ද අහන්න හදන්නේ? මන්නස ඊට පස්සේ සිතුවිලි ගියාට පස්සේ ඒක සංසිඳුණාට පස්සේ ආත්මසතේ පිට නිදි කියලා තේරෙනවා. ඒ කාටත් තේරෙන්නේ. මට නිදි නැහැ කියලා මම දන්නේ. අනිත් මම කියන්නේ කාටද තේරෙන්නේ නිදි කියලා. ඊට තේරෙනවා මට කිසිම නෑ මම දැන් නිදාගෙන. එතකොට හිතන්නේ හිතවිලි එනවයි කියලා කියන්නේ වේගය. හිතවිලි එනවයි කියලා කියන්නේ වීර්යය වැඩි තැන, නිදිමත කියන්නේ වීර්යය අඩු තැන. ඉතින් මේ දෙකේ දැන් දඟලනවා. ඉතින් ඒ නිසා දැනගන්න වීර්ය වැඩි වෙච්චාම දැන් කතා කරන්නේ. දැන් වීර්ය අඩු වෙච්ච තැනේ තාපව හිත එනවනේ නිදිමත නැහැ කියන්නේ. අන්නේ ගමන ගැන විතරක් බලන්න. කොහොමද ඇවිල්ලා කියන්නේ නිදි නැහැ කියලා. මොකද යාර එතකොට තේරෙනවා මේ කලබල වෙච්ච තැන නැත්නම් හිත අවදි වෙච්ච තැන නේද මේක ඉස්සෙල්ලා මගේ හිතේ අරමුණ තිබුණේ ඒ කියන්නේ රූපාරමණයක් නැහැ වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංස්කාරයක් නැහැ විඥාණයට දෙකට බෙදලා ආණ්ඩු කරන තැනක් නැහැ. ඒ බව දැනගන්නේ අවදි වෙච්ච වෙලාව. අරකේ ඉඳද්දි ඒක දැනගන්න නම් බුදු වෙන්න ඕනේ. ඒ විවේකයේ ඉන්නකොට මම දැන් ඉන්නේ විවේකයක කෙලෙස් නැති තැනක අරමුණක් නැත්නම් මතක ඇකිටින්නේ නැහනේ. සංඥාවක් නැත්නම් මතක ඇකිටින්නේ නැහනේ. වින්දනාවක් නැත්නම් කාටද කියන්න බෑනේ අත්දැකීම. නමුත් එතන කෙලස් නැත්නම් කෙලස් නැත්නම් කියන කෙලස් නැත්නම් තියෙන බව දැනගන්න විදියක් නැහැ. ආය කෙලස් ටික ආවට පස්සේ තමයි දැනන්නේ සාපේක්ෂව මම දැන් ඉඳලා තියෙන්නේ. එතකොට මායවල කියන නෑ නෑ ඕක ජරාවක් ඕක නිින්දක් ඕක අසතියක් ඕක හිත ලීන වීම. ඕක නැති කරපුවා ඕක නැති කරන්න සින්දුවක් කිය කිය හිටපන්නේ තමයි. පිච්චර බල බල හිටපන්නේ. නව කතාවක් කියෝ කියෝ හිට මිනිස්සු වන්දනා ගමනක් ඵලයක්. ඉන්කමක් කරපන්. දෙනව කොඩි මන දුසින් ගන්න. කවදා හරි අපි ඒක බෞලීගත කරලා දැම්මම කෙලස් තියෙන තැනට දානවා සාපේක්ෂව තුන කෙලස් නැහැ කියන මට පුළුවන්ද මනුස්ස මනසේ තියෙනවද සම්බන්ධයක් කෙලස් නැති තැන කෙලස් නැති තැන බව දැනගන්න. ඒක ටිකක් ඒක ටිකක් තර්කයේ ඉක්මවල ගිය තැනක්. ඒක පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා කෙලෙස් ඉන්න දෙන්නේ යන්න දෙන්නේ. ඉන්න දෙන්නේ යන්න දෙන්නේ. ඉන්න දෙන්නේ යන්න දෙන්නේ. ඒක කියලා කෙලෙස් ඇතිතන ඉඳලා නැත්තන්ට එනකොට නැත්තන් ඉඳලා ඇත්තන්ට එනකොට විශේෂයෙන්ම ඔතන තියෙන්නේ අවදිභාවයට එනකොට ඒන ගමන බලන්න ආපහු මට ඕන ආනාපාන යන්න පුළුවන් නින්දට යන්න පුළුවන් මොකක්වත් නැති වෙලා නැහැ නේ මගේ මගේ මූලික ප්‍රභවයේ මගේ මූලික හැකියාව මොකුත් වෙලා නැහැ පොඩ්ඩක් මේ කම්බිනේෂන් එක වෙනස් වෙනවා ඒ නිසා මගේ මූලික හැකියාව වලට මොකුත් වෙලා නැහැ කියන එක දන්නවනම් එයා පරිේශන තෘෂ්ණාවක් තියෙනවා නම් මේක නැවත නැවත කර බලන්න ඕන කියන සිල්ලක්කාර ගතිය සූදානම් මනස ඉතින් යෝගාවචර තිරියන් වෙන එක තමයි දෙකට වෙන්න තියෙන්නේ වෙන මොකක්ද ඕන බයිලා ඔක්කොම නටව මම මේක දිහා අවදියෙන් බලන්නේ පුළුවන් නම් මාව කෙලසෙන්න මොකෙන්වත් කෙලසෙන්නේ නැහැ කෙලසෙන්නේ කෙලසුණයි කියලා හිතන පරාජිත හිත ඒකට වැඩිය නපුරක් නැත්තේ ඊසෝ දිසඤ්ඤන්තං කයිලා වේදී වාපන වේදිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ වරදවට හිතවාගත්ත සංකල්පේ සහ පනිහිතේ ඒ මනුස්සයට වෛරක්කාරයක් වෛරක්කාරයක් කරවන් තියෙන දඬුවම කරනවා හොරෙක් හොරෙකුට කරන් තියෙන දඬුවම කරනවා අපිට ඕන කරන්නේ මිච්ඡා පනිහිතේ හිත වෙනකොට සම්මා පනිහිත සම්මා සංකල්පයක් ගන්න ඕනේ මේ හිත පටන් ගන්නකොටම නිවන් දැකලා තියෙනවා මේ කන බින්දම කියලා එකක් තියෙනවා අඬා හෝ ගන්නවා කියලා එකක් චරුචුරු මොන වරදින් කොච්චර ලස්සන තිබ්බත් මේ කියන අනේ කොච්චර කරපස් හිත පිට යනවානේ අනේ කොච්චර කරපස් හිත ඉන්දට වැටෙනවානේ ඔය කවදාවත් කියන කොච්චර නිදට නතර කර භාවනා කරන්න පුළුවන් ගතිය තියෙනවානේ කොච්චර හිතිලි ආත්මට සීලෙකට නැහැනේ ආනෝ කියන එක ඒ සාධනීය මෙතර කියන්න පුරුදු වුණාට පස්සේ අපි ආදි විවහරයට වැටෙනවා ආදි නාසල භාවිත කරපු වචන වැටෙනවා එතකොට මේ අසත්පුරුෂයන තේරෙන මේ අකයි වයර්මාර වෙලා වගේ කවදාවත් හෙනයක් ගැවුවත් කනගාටු වෙන්නේ නැහැ. මොකද යා දන්නේ මේ කනගාටුනොත් අවුරුදු ගාන සංවිධානය කරමුගේ භාවනා කාබාසින් වෙනවා. එහෙම කියන්නේ නොදකින්න අපත නොදෝ. ඊට පිට වැඩි හොඳ නැහැ හෙනයක් ගැවුවත් මොකක් කළාද? ගහපන් එන ඕන තරම්. ගහපන් බුදු වැස්ස කාලා පුතියන්න කියලා පුතියලා. කවදා මේ ආකල්පය ඇති වෙයිද කියලා මට කියන්න බෑ භාවනා කාර්යයගේ භාවනා කාර්යයක වැඩිම කනක මේ ලියලා තියෙන දේ කනවින්දම නැහැ. මම කියන්න ගන්න ඔය යම් විදිහකට වේගයේ වැඩිකම නිසා ඇති වෙන හිතවිල්ලට ඔය ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරගත්තනේ වේගයේ අඩුවීම නිසා ඇති වෙන ලීන භාවයට හිත හැගෙන ගතියට නිදිමතට ඒකම දාන්න. දාලා අපව එන ගමන බලන්න. ආට පස්සේ තමන්ගේ මූලික හැකියාවන් වලට මොකුත් වෙලා නැන්න. අතපය කැඩලා නැහැ නේ. කොර වෙලා අංශභාග වෙලා ලෙඩ වෙලා වෙදකම් කරන්න බැරි විදියට කීසු කෙනෙක් හැදෙන්නේ නැහැනේ. ඉතින් ලේගෝ සෙට් එක ලස්සන මොඩලයක් කරලා කැඩලා ගියාට બ્લોක් එකට මොකුත් වෙලා නැත්නම් ප්‍රශ්න නැහැ. ලේගෝ සෙට් දැකලා දිනන්නේ. දින ඕන විදියට හයි කරතයි. ඒක ලස්සන ජිරාෆ් කෙනෙක් හැදුවා කියන්නේ. ඔන්න අයියා හැදුවා මල්ලි අතින් පයින් වැදලා වැටුණා. ඉතින් අයියා කෑ ගාව ජිරාෆ් නැතුණා කියලා ඇත්ත තමයි. නැත්නම් ආයෙසර ජීරා හදතයි. ඉතින් මොකද නැතිලා තියෙන්නේ? අපි මෙතෙක් කල අඬලා තියෙන චරිචුරු ගාලා තියෙන දේවල් වලට බලන්න. ඒ චරිචුරු ගාපෙලාදී ගන්ධස්තරේ ගඳයි විතරයි ඉතුරුලා. ඒ මුස්පීන්තු ඉතුරු වෙනවා අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් එක්ක. මොන මොනක්වත් වෙලා නැහැ ඕන වෙලාවක මට ගෙඩිය පිටින් මෙතන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා බැලුවොත් මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ අපේ හැකියාව කාටද හොරකම් කරන්න පුළුවන්? කාටවත් බෑ. ඉතින් කඩන්නමයි. ලේබල් හෙට් එක හදනකොට පයින් ගන්න. හදනකොට පයින් ගන්න. පයින් ගන්න කියන්නේ බලපෑ එක බ්ලොක් එකක්වත් කරෙන්නේ නැහැ. ජෙන්ජෙන් සඳහන් කරනවා වැල්ලට ගිහිල්ලා වැලිත් එක සෙල්ලම් කරන කුමර කුමරියන්ගේ වැලි මාලිගා. වැල්ලට වෙදිලා ගියාම උන් ඇඬුවට මේක වැලි මාලිගාව බව දන්නවනම් දෙමව්පියෝ අඬන්නේ නැහැ. ඒකෙන්ල කියන වැලිමාලාව හදද්දි දෙමාපියෙක් අතින් පය වැදුණු තරකම් මැරෙන්න කෑ ගන්නවා. ඒල දෙමාපියෝ යම් පුතක බත් කන්න කියලා යන්නද ඌප ගහලා එන්න වයින් අරගෙන. ඌගේ උඩ ප්‍රශ්නයක් නැන්නේ. තේන නම් කියන්නේ. බැරි විදිහට දෙල්ලම යනකොට දෙමාපියන් අතින් පය වැදුණු තරි උණගක් හරි આવොත් ඉසాత බැනගෙන අඬනවා. දැන් ඌට යන්න වුණොත් යනකම යනකම අර වැලිමාලාවට පයින්ක් ගහලා යනවා. අපිට බැරිද අපේ වැඩි මාලිකාවට පයි ගහන්න අපි මෙතෙක් කල් මවාගත්ත ඊන ලෝකෙද අනේ මොන බරුවද බලන්න මේ මූලික ජවයට අපේ manussත්වයට අපේ සතිය පිහිටීමේ ශක්තියට අපේ සීලෙට මොනකද නැහැ වෙනවා පශ්චාත්තාපව ඒකට මුතුආන්දර වගේ කියන්නේ ඔය චරිතුරුවෙන් ඔය මේ අනුන්ට මේ ආඩපාලි කියමින් අඬා හෝ ගෑමෙන් මොනම ලාභයක් නැහැ පරිසර දූෂණය විතරයි වෙන්නේ. නොකාන මේ නොකිය මොින්න ඔබනේ ඉන්න බලන්න මොකක්වත් වෙන්නේ. සබහා ධර්මයත් අපේ වාසිය තියෙනවා. අන්තිම ගෙදර ගිහිල්ලා බලනකොට ගෙදර වැඩ ඔක්කොම වෙලා. ඒත් අම්මගේ මරණයට වෙලට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඉඳලා මෙහෙද ගියාට පස්සේ ලොකු සාන්ති ඉඳගෙන ඉන්නවා ඊට පස්සේ ඔක්කොමලා ගිහිල්ලා කිව්වා හරියම චාම් ස්වාමීන් වහන්සේ මේ කොක්කොලෙල්ලුකුත් නෑ මරණ පෝස්ටර් ගහලකුත් නැහැ කට්ටිය එකතු වුණා මම මේ කතා කරලා ලොකෝය විතරක් කතා කරා රාමසේව කතා කරලා ඉවර කරගෙන ලොකු සානිකව එහෙම තමයි වෙන්න ඕනේ මමත් ඉතින් ඔකට සම්බන්ධ වෙලා තමයි හිටියේ ඒකල මට කියනවා නම මෙහි තියෙන වැඩ ටික කරන්න ඔය නමට කෙරෙන්න ඕන වැඩ gedara කෙරේ මම හිතුන්නේ නැහැ මම එතන වැඩ මම නිකන් නිකන් එනවා නෙවෙයි මට කරන්න උපරිම මම කරනවා හැබැයි ඒකට මම දන්නවා ධර්මයේ සත්‍ය නම් මර ධර්ම ඩොක්ක කළකදී අර වැඩේ කරපන් මගේ වැඩේ කරපන් මම මෙතන වැඩ අපි එහෙම නෙවෙයි එතන කල්පනා කරනවා මෙතන ඉන්නේ ඒකට ධර්මයට කරන්න දෙයක් නෑ මමත් දෙතෑවරයි ඉතින් ඒකට ක්‍රියාත්මක වෙන්නේ මේ චිත්ත නියාමයක් ක්‍රියාත්මක වෙන්නේ මේ දෙකට දෙතාවක් නැතුව අපායට ගියත් මුලවදින් කරනවා නම් මේ පැත්ත වෙනවා. දැන් කියන ඊගා ප්‍රශ්න. සාමූහික සාමූහිකද නියෝගන්නා පස්සතේ සෝපරිත සංකල්පයන් පස්සතේ ඉන්නේ සඳහන් කරන කෙනෙක් ධර්මයේ පැත්තේ මේ පරිච්ඡ සම්පාදයේ දකි. සාමූහිකද මෙහිදී ධම්ම පස්සතේ යන අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයද. ආනාපානසති භාවනාව කරගෙන යද්දී හුස්ම ගන්න නැති වීගෙන යනදී සිත දැන හේතුඵල ධර්මතා දැකීම තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැකියි. චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ භාවනාවේදී මේ ආකාරයට. ඇත්තට මේක මේ සංකර එච්චර සංකර නෑ ආශාසලාවේ ආශාසී දන්නවා ඒක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ ඒක තමයි ධර්මය දන්නවා කියන්නේ. එතකොට බුදුන් දකින්න කියන්නේ ඒකම. ආනපන සංසිඳුණාට පස්සේ කතාව ආනපන තින් ගන්න එපා. ආනපානෙ ගත්තා සංසිඳනවා, පිම්බි මැකිලි ගත්තා සංසිඳනවා, ධක්මනා සංසිඳනවා. සංසිඳනට පස්සේ සංසිඳීමට හේතු වෙච්ච හේතු ගැන කතා කරලා වැඩක් නැහැ. කතා කරන්න ඕනේ හේතු සක්‍රීයව තියෙන. ආස්වාස විලාදී ආස්වාස දාන කරන චතුරාර්ය සත්‍ය තමයි. ධර්මයෙන් තමයි. බුදුන් තමයි. ඊට පස්සේ ඒකෙන් ගොඩාක් මේ චේන් ඇක්ෂන් කරන රියැක්ෂන් තිබෙනවා වැඩ ක්‍රියාවලිය කරන ක්‍රියාවලියෙන් ගොඩක් කියන හැටි තේරෙනවා ගන්න. මේක තමයි මේ වෙන්නේ නැති කියලා තමයි වැටහීම නමුත් අවශ්‍ය මූලික ජවයේ මූලික ආහාර මූලික පොහොර ලැබෙන්නේ ආශ්වාස වල ආශ්වාස බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇහෙනකොට ඇහෙන බව දන්නවා. දකින්නකොට දකින්න බව දන්නවනම් හැබැයි එක චිත්තක්ෂණයක් දකින්නකොට දකින්න බව දැනීමමදි දකින්නකොට දැකීම එක දිගට යනවා. ඒක Java කැවෙනකොට චතුරාර්ය සත්‍යෙන්තර වෙන මොකක්වත් නැහැ. ඒ සංසිද්ධියක් අපේක්ෂා කරන්න එපා. සංසිද්ධියක් අපේක්ෂා කරනවා කියලා කියන්නේ අනවශ්‍ය සංකල්පතාවය. ඒ නිසා ස්වභාව ලක්ෂණ දැකීම, අත්‍යන්ත ලක්ෂණ දැකීම, පෞද්ගලික ලක්ෂණ දැකීම අරමුණක ඒක තමයි හැම දෙයකම මුල් වෙන්නේ. ඒක නැතුව ඔය පටිච්චසමුප්පාදය ගැන කතා කරන්න හදනවයි කියලා කියන්නේ තන්නිකර මනෝ විකාරයක්. කවදා හරි ධර්මයේ තේරෙනකොට තේරෙන්නේ මේ කරන වැඩේ විදින අත්දැකීම ඒ වෙලාවම ඒක බව දන්නවනම් එතන මේ පටිච්චසමුප්පාදයට ආර්ය අෂ්ටාංග මාර්ගයට මැද පිළිවෙත තෝරන ඔක්කොම අමුද්‍රව්‍ය තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක ගැම්ම මැද නිසා චිත්තක්ෂණ රාශියක් එක දිගට පෙර ගහිනවා. එක ආශ්වාසයක් නෙමෙයි. ඉනේන ආශ්වාසය දකින්න. එක ප්‍රශ්වාසයක් නෙමෙයි. ඉනේන ප්‍රශ්වාසය දකින්නට ඔය චිත්තෙන්ට යනවා. ඔය ශාන්ති ජීවිතයක් යනවා. ඔය සංසුනන පස්සේ දැන්නේවලත් ඔක්කොටම මුල් වෙන්නේ සියල්ලටම අවශ්‍ය gedaraක ඉන්න මහමිනිහා ඔක්කොටම කණ්ඩ හම්බ කරනවා වගේ අනිත් අය ගොඩක් වැඩ ගාමිණියට උදව් කරන වැඩ කෙරුවට ආන්නේ වගේ තමයි මේ පවතින දකින්න වෙලාවේ දකින්න අහන වෙලාවේ අහනවා කියන එකේ තියෙන ඒ මූල Javaය මූල ඕජාව ධර්ම ඕජාව පහත් කළ සලකන නිසායි යෝගාවචරණ මෙච්චර ප්‍රශ්න ඒකටයි යෝගාවචරයට අමාරු මොකද යෝගාවචරයට ඉල්ලන ඔය රස එතන පේන්නේ නැහැ මේ බලනකොට ටික වේලාවක් ඉන්නකොට එතන තමයි ඔක්කොම මූලිකම නිෂ්පාදනාගාරයේ තියෙන්නේ ඒ නිසා මෙච්චර දුරදි කියන්න ඕනේ නැහැ. දුරදි කියන්න ඕනේ කාටවත් කියලා දෙනකොට. එහෙම නැත්නම් ඒක තමයි ඔප්පු කරගන්න. ඒ හැම එකටම ඕන කරන මූලජාවය, මූල ශක්තිය, ප්‍රභවය, ප්‍රාග් අවදිය තියෙන්නේ අහනකොට අහන බව දන්න චිත්තක්ෂණය. මිස ඊට පස්සේ චිත්තක්ෂණේ කල්පනා කරලා එන එක නෙවෙයි. ඒකට කියන්නේ ණය විපස්සනාව, ආකාර පරිවිතක්ක, තර්ක ඥාන, ආශ්වාස ප්‍රශ්වාස බව දන්නවයි කියලා කියන්නේ ඒක ඒක නිකන් ඉලෙක්ට්‍රික්. ඒකට කාටවත් මොනවක්වත් උගන්වන්න බෑ. උගන්වන්න ඕන එකම දේ මෙන්න මෙච්චරයි ලෝක වැදගත්ම දේ කියලා පෙන්වන එක විතරයි. අධ්‍යක්ෂණලා අධ්‍යයන බව අත්දකින්න අපි කවුරුත් කන්සල් කරන්න යන්නේ නෑනේ. නමුත් අපි ඒකට අවධානය යොදන්නේ නැතුව කොහෙන්ද ආවේ මොකක්ද ආවේ කියලා හොයන්න පැටලපු ගමන් අර සද්ද ඇහෙන ඉම්පැක්ට් එකේ ඉතර ඇති වෙන සංසිද්ධියෙන් අපි අයින් වෙච්ච ගමන් අසරණ චින්තාමය ඥාන කොටකට වැඩෙනවා. ඒ නිසා මතක තියාගන්න ධර්මයේ දකින්නවා කියන්නේ බුදුන් දකින්නවා කියලා කියන්නේ අස්පනා අපිට ඇතිදී ඇති හැටියට දැකීම. ගරු ස්වාමීන් වහන්සේ පරිච්ඡ සංස්කාර සම්ප්‍රදායික විස්තරේ ඒ ආත්ම තුනක් තුළ පවතින ක්‍රියාදාමයක් ලෙස හැඳින්වෙනවා. ඒ ආකාරයෙන් වඩහා ගැනීම සුදුසුයි. පරිච්ඡ සම්පාද විස්තර වෙනත් ආකාරයකින් හඳුනා දෙන්නේ නම් ඒ පහදා දෙන්නේ ඉන්නා සිටිනවා. ඒක තමයි කියන්න තියෙන්නේ තමන් යම් වෙලාවක අස්පනා අපිට දැකපු අත්දැකපු විස්තරයක් දෙන්න ඒ විස්තරය තුළ මම කියලා දෙන්නම් මට තේරෙන විදිහට පරික්ෂා කරන්න. එහෙම නැතුව අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා ආත්ම තුනයි ආත්මිකයි කියලා කියන්නේ තාම කිසිම යෝගාවචර ප්‍රශ්නයක් නෙවෙයි. යෝගාවචරයක් නම් කියන්නේ අනවශ්‍ය මෙන්න මේමයි ස්වාමීන් වහන්සේ මම ආස්වාද කරන මට වැටේ. මේමයි ප්‍රසආස කරන මට වැටේ. මේමයි වම తీනකොට වැටේ. මේමයි දකුණ తీනකොට වැටේ. මේමයි මට බලනකොට වැටේ. මේවට දහින ඒ තමන්ගේ අත්දැකීම් භාරය ඒක ඉදිරිපත් කරන්නේ නැතුව මේ අතන මෙතන තියෙනවා ගලපන්න අපිට මේ සුබෝධ යෝගාශ්‍රමයේ ඕනේ නැහැ. අර යුනිවර්සිටි එකේ කාමරේට ගිහලා කියවන්න බුදුලා යෝරනේ. මෙතෙන් දෙන්නේ ඒකට නෙමෙයි. මෙතෙන් දෙන්නේ මගේ අත්දැකීම් ප්‍රමාණය අතර විතරන කරවත් අර අර වෙනකොට වෙනදී දන්නවනම් ඒ යෝගාචර ගොඩ විවිතර කරන්න යාට පොඩ්ඩක් ධෛර්යමත් කරන්න. නමුත් මේ මේ ප්‍රශ්නේ අහන විදියට කොහෙදෝ තියෙන කාල බීගමේ ඊතල විතර ගමේ මුවෙක් කඩුවයි හබරපො. මෙවුවා භාවනා මධ්‍යස්ථානට ගැලපෙන ප්‍රශ්න. ප්‍රශ්නයක් අහන්න හදන කාරණාව නම් මට තේරෙන්නේ නමුත් මම මේ ගහන්නේ රිදවන්නවා. හොන්දට තොක්ක කයින්නවා මේ ගන්න. තමන්ගේ අත්දැකීම කවුරක්වත් ලියන්නේ නැතිව මොනම ප්‍රශ්නයක් කර ඉදිරිපත් කරොත් මම ඒ මතින්ම කියනවා මේක මූලධර්ම ප්‍රශ්නයක් කියලා විශ්කරනවා. ඒ නිසා කර්මා කරලා මේ ගමන සාර්ථක සාකච්ඡාවක් වඩපත් වෙන්න නම් ආණ්ඩි වගේ තමන්ගේ හාල්මිට දාන්න නැතුව තැම්බෙන හැදී කන්ටෙන්ට් එපා මෙතේ. එතකොට මේක අම්බුලවනේ ආණ්ඩි අම්බලම කියලා නමක් දාන්න. තමන්ගේ අත්දැකීම් ටිකක් දෙන්න අපි මෙතන දවසක් භාවනා කරලා තියෙනවා දෙකක් භාවනා කරලා තියෙනවා අලුත්ම කෙනෙක් නම් ඒක අහන්න. වර්ණගෙන නම් මෙන්න මේක තුල කොහොමද ස්වාමීන් වහන්සේ ඔය කියන විදිහට අපි ප්‍රතිසම්පාදේ දකින්න කියලා මම උනන්දු කරනවා නෙවෙයි. අහනවා නම් අහන්න ඕනේ විදිහට. එහෙම නැතුව ප්‍රතිසම්පාදේ උදව ගන්න හදනවා කියලා කියන්නේ පය බර වයයට පිටිකරහය බෙහෙත් බඳිනවා වගේ දෙදී කුරුදෝ ඒක කොහෙද. එනිසා මේ ප්‍රශ්න කරුගේ මම අහනවා ඔය ප්‍රශ්න ඕක මතින් අහන්න මෙහෙම මම කරන්නේ මට මෙහෙමයි වැටහෙන්නේ අන්නේ වැටහීම තුල මට මේ පරිසම්බද දන්නේ සමහරට පොඩි උණක් වගේ දිනවා අමාරුවක් වගේ තියෙනවා මෙන්න මේකේ කොහොමද ස්වාමීන් වහන්සේ පරිසම්පාදේ තේරෙන්නේ කිව්වොත් නා සාධාරණයි ඒ උනට බේත් තියෙනවා මේ මේ කොහෙද යන්නේ එකට බේත් අර මේ මට්ට කොන්නේ පුතාට බේත් හොයන්න ගියේ වෙද මහත්තයා ගාව ඉන්නවා අහගෙන අරයට සංගතන වෙද මහත්තයා ඇස් දෙකේම කහවට වෙලා තියෙනවනේ වෙද මහත්තයා මොන වගේ දේවල් දෙන්නේ ළමයට මේ හිතගෙන බඩ යනවා නම් එහෙම මොනව වේදකන්ද කරන්නේ. ඉතින් ඒක ගිහිලා කරනවා. අරුට වැඩි වෙනවා. මොකද වේදාට වේද පඳුරු දෙන්න වෙන්නේ. ඊට අණ ගහන ගිහිල්ලා කිව්වොත් පඳුරු දෙන්න වෙයි කියලා වේද ශාලාව ගාව ඉඳන්ට කවුරු වේදකම් කරලා ගියාම මාත්‍ය වේද මාත්‍ය පොඩ්ඩක් අහන්න වේද මාත්‍ය මෙහෙම ඇත්තට රතු පාට වෙච්චා නම් ඔහම කහ පාටුනොත් එහෙම වෙද මාත්‍ය මොනවාගේ වෙදකවල ඉස්සර යන්නේ ආයෙන අරකොල ටිකක් තම්බලා දෙන්න ඊගාවෙට දැයින්නකෝ කියනවා. මෙයා මේක ගිහින් ගෙදර ගිහිල්ලා කරපුවාම තමයි. තමන් ඒකට අප වෙන්න ඕනේ. තමන් කැප වෙන්න ඕනේ. ඒ අපවීම කැපීම තමයි මගේ තියෙන අහිංසක අත්දැකීම. අපි ඒකෙන්නේ මේ මේක පැල් ගහගෙන බූඩාරක් ගහගෙන ඉන්නේ. ඒක ඉදිරිපත් කරන්නේ නැතුව මේ අහන ප්‍රශ්න වලින්ම තේරෙනවා භාවනාකාරයක් නෙවෙයි. එහෙම නැත්නම් භාවනාව කියන එක දන්නේ ඒක ඇත්තටම මේ පැය වෙන් කරලා තියෙන්නේ එයාට පාර කියලා දෙන්නේ මේ පැය ආරම්භ තියෙන ධර්ම සාකච්ඡාවක්. නම් මේකට උඩගෙඩි බැන්නොත් වැරදි අතර දුවන. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා. මගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න මොකද මට සාධාරණ සැකයක් තියෙනවා මෙච්චර බැන්නට පස්සේ තව දුරටත් ඉදිරිපත් වෙයිද කියලා. ආයේ නම් කන බැලෙන්න ගන්නවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා ඉදිරිපත් වෙච්ච එකට. මගේ ප්‍රශ්නේ තමන් භාවනා කරන්නේ අසවල් දේ කරනකොට මට වැටෙන්නේ මෙහෙමයි. ඒකට මට මෙන්න මේක උණක් තියෙනවා. මට මේකේ පටිච්චසමුපාදය තේරෙන්නේ නැහැ කියලා. ආන් මේ විදිහට අපිට ඉදිරිපත් කරන්න තමන්ගේ ධර්ම අත්දැකීම්. ඔය මයික් එක දෙන්න. ස්වාමීන් වහන්සේ මම මේ නෝය සම්මියන්ට මගේ භාවනාවෙන් මතන මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒ තුනට දෙන්න කටිච්ච සම්පාදනය මගේ එක්ස්පීරියන්ස් එකෙන් නම් මට මේක ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අවශ්‍ය නැහැ. මේ ප්‍රකාශය අවශ්‍ය නැහැ. එහෙම කියලා නැහැ නේද බලපන් කියලා. ඒ නිසා කොයිදෝ තියෙන ඈත ඉන්න මුවන් තරි ගහන්න යන්න එපා. It's not necessary, not relevant. I'm asking. Do you have any experience that you need any vacuum, if you feel vacuum or lacu lacune about this explanation, can we fill it and make our experience more dynamic, more enthusiastic, more uh, going? Don't don't bring this theory and that theory, not necessary. Mm. I was just asking theoretically, someone was, uh, I was just wondering whether there's a problem with my samadhi Definitely you are in Michaditi, no problem. You are meditating. You are meditating. that is why we are patient, that is why we are in the hospital. We can't say being in the hospital I am a healthy person. We are definitely going to the doctor and we are going to the specialist, we are in the intensive care unit, therefore how can, how the hell we can say we are healthy? We are sick. No problem, we have been presented ourselves. We know verily they are you. Um, but someone, if we don't have a correct theoretical idea about Satyasasampada, is it then uh, not possible for us or we won't, um, we might go wrong in meditation? No, not necessarily. If you know your object of meditation, how to, how to advert your mind to that, that's it. All the others are not a burden, of course, they may be facilitating if you know how to handle the theoretical knowledge. So therefore, Upanishads had in Burma, he says, theoretical knowledge is always not a burden, as far as you know how to handle it. But if you are going to put forward that and re reduce the practical experience, direct experience behind, then you are it's definitely challenge. So, I will put the question in this way for you to see. When you sit do you know what your meditation object? Do you know how to advert the mind? Do you experience it? Um, not years but I'm uh, now the time I've been here, I've noticed uh, improvement and gradual progress. So what is the object of meditation in sitting posture? Uh, so when Anapanasati is intact or your the in-breath is in face-to-face, can you advert your mind to in-breath, ongoing? Uh, ongoing is not the whole sitting period. No, no, I am not asking whole sitting. I am asking can you apply your mind when the in-breath happening? Can you advert your mind to the in-breath, even one single moment? What do you experience? Uh, it um, varies on you sometimes... Uh, so that way different thought moments. I am asking at least one thought moment you were direct experience. Don't compare with the past and the future. Changing happened when you are comparing the past and the future. I am asking if you can at, at least apply your mind to one in-breath as it happens. And if you know it is already viewed with, already face-to-face -face it. What do you feel? What is your experience? Uh, the indirect silence uh, is uh, experienced as the mainly a motion to the body, a movement, uh, the expansion of the body, uh, particularly the muscles uh, around the rib cage. that's my main experience. So now you have the base. So whenever the second in breath happens, try to see is the same muscular uh, expansion kind of thing, or that particular pivotal point is changing to the nostril or belly or somewhere other places, and how that chronological changes or chronological history from in-breath to in-breath. So whenever that come up to the maturity or completion, they are definitely the parisampadi is there. Not in a single thought moment. Of course, we are starting with single thought moments, and once that is there, the advice the kind advice is try to accumulate your experience unhindered chronologically with respect to the in-breath. Definitely there will be another report for the with respect to the out-breath. And later you may come to know difference between the in-breath and out-breath, the gap in between. So mind has enough capacity. So what you have to do is just try to get the chronological order of the in-breath, out-breath. And ultimately when it is come up to the maturity, without Paticcasamuppada, you can't explain it. When you say Paticcasamuppada is already there, Swaminatha and So that clarity to come, you must have the consistency in your mindfulness. The consistency of the mindfulness or the continuity of the mindfulness is the concentration. Concentration gives rise to Paticcasamuppada understanding. So being in the momentary concentration, you can't think about it and dream about it. So dreaming is still disturbing your already earned momentary mindfulness. So therefore forget about theory. Try to increase the momentary mindfulness, the consistency, and then try to gain the experience chronologically with respect to single object in And ultimately you find it has multi-strand, in-breath is like that, out-breath is like that. Ultimately when it's coming to a certain momentum, but it's somebody is the way it is, Give the explanation for that. So if you, you can't start with Padichampala. Then you have to go to university. And ultimately go to the uh, asylum. That's it. So due to the rising of Buddha, lot of people go to the hell. It is a misunderstanding. But that is not the purpose of the rising of the Buddha. Buddha presented is anubhubha sikha, anubhubha kiriya, anubhubha patimada, go in a gradual way, but Many people hold it into the wrong place and then they get bitten by the serpent. So therefore, theory, knowledge is there. You must have some kind of a mastery how to handle the knowledge, theory of knowledge. So, see this then and their momentary concentration. That must be consistent. If I ask uh, not about the problem of meditation, but uh, the problem of taking now is uh, when I leave the monastery, um, it's very difficult. Sometimes um, difficult in the sense I experience a lot of physical pain, muscle tension in the head, uh, with the increasing sensory stimulation, uh, and uh, a lot of physical pain, not just a little bit. Um, and <coughs> I'm wondering uh, if that is a problem with the medication or it's just a natural phenomenon when you leave a quiet environment like this. It's sort of gotten to the point where I really don't want to leave monastery. And I'm wondering whether it's like the problem with meditation in the sense you can't face different changes in the environment. You don't go, Tingle. And these are sort simple and obviously because if there is going out, how to reason it out. Going out this much is costly. Time, pain, agony, and living in like that. If it is necessary, if it is weighing and you find the going is beneficial and cost and the pros and cons, then you can't help. You have to suffer the lot. Because of that necessity, so you know it. Otherwise, if you are going, it's a very good punishment. <laughs> so then no problem. Then no problem. So we, we are responsible for each and every time. Anything, uh, we have to weigh the cost-benefit. And uh, then, if you are uh, very updog without considering and going and getting the pain, that is your punishment, that is your maturity, that is your red mm, hand experience. So ultimately you have to weigh, not after coming back, just before going. Why should I go? Why should I leave such a situation, such a place? And then you have to reason it out, you have to justify before going. It's not like a uh, problem with economy. No, this is just a simple, more, more, economy can't handle this kind of case because these are very rational issues. You can wait and you can do it with the common sense. So don't give that kind of thing for Dikkanam. Dikkanam is a very subtle, it is fine-tuning at the center. But at the, both the ends, you have to use common sense. You have to use the rational knowledge. You have to use the conventional knowledge. And that is why the Buddha says that you have to wait at least 14, 15 years to become a monastic. You have a certain amount of day-to-day -day experience and then only you know how to use the time, how to use the uh, body and kind of thing. So you are better off in that sense. ආනාපානසති භාවනාව කියන්නේ අතිසංස්කාරයේ දකින ආකාරයේ භාවනාවයි. මම කරන ඇටි මට කියන්නේ මම තීක් මොකද පාරට හදාන ආවේ ඒක තමයි. එකම ලෙඩි ඔය බෝවෙන් ලෙඩක් තියෙන්නේ මෙතන. ඒක ඒක ඇරලෙයි. ඒ කියන්නේ ආනාපාන සතිය කරලා කරන විදිහට අපි දැන් පොතේ දීලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා එක්කෙනෙක්වත් කැමති නෑ මේ ආනාපාන සතිය මම කරන්න මෙහෙම අත්දැකීම මෙහෙමයි කියලා කියන්නේ මේක මම මේ හාස්‍යයටයි දකින්නේ තරහකින්වත් නෙවෙයි මොකද අපි ඒ තරම්ම මේ කාරණාවට යන්නේ වටේ කරලේ වහන්න නැතුව අනාතේ වහන වටේ කරකිනවා අපි භාවනා කරන බෞද්ධයෝ අපිට ඕනේ කරලේ මනාතේ වහන්න අපිට කෙලින්ම යන්න පුළුවන් ඉතින් ඒක වළක්වන්න මායя කරන මේ බිහිසුණු රුදු වේසමවා මඟ අවරන්නේ. නානා විකාර අපි ගණන් ගන්න ඕන නෑ. යා ඕන හෙල්ලමක් කරපොදී මේ කෙලින් පාර දින ගෙලිනවන බලේ. මුකුළු කරකට අර මේ ඇවිදිනවා කරන්න දෙයක් නෑ. ඒක මේ මේ කෝල මේ මේ මේ කෝලන් දිස්තිය තියෙන්නේ. ඒක කෝල සෙලස්මාව දෙන්නේ. කෝල සෙලස්මා දීපව සෙමරෝ කියන. මේ පාරදී පාරේනවනම් නියමනුසයන ඌමනාව කියන මනුස්සයා. ප්‍රශ්න විසඳ ගන්නවා. එහෙම නැති එකන නිකන් දෙනවට දෙමළ පත්‍රය කියවනවා. ওই ප්‍රශ්න ඇලියට අතෙන් දාලා කරපන බලාගෙන අස්සය වැඩ කරන්නේ චිට් එක දාලා බලාගෙන වැඩ කරනවා. මේ අස්සය වැඩ කරන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී දේශනා කළා භාවනාව යන නිකම් නිවිලට උරුමීමේ කියලා. ඒ අනුව තවදුරටත් පහදා දුන්න නිවැරදි. මේකට නෙවෙයි එදිනෙදා කාර්යයට කරන්නේ කායින් හරි මම අහන්න කැමති රහතන් වහන්සේගේ ක්‍රියාහිත කියන්නේ මොකක්ද කියලා. කවුරුරි කියවල අහලා තියෙනවද ක්‍රියාහිත කියන්නේ මොකක්ද කියලා? රහතන් වහන්සේ ඒ දකින්නේ කිසිම දෙයක් ඇදෙන්නේ නැහැ. නිකන් ඉන්නවා. නිකන් ඉන්නවා. ඒක එහෙම කිව්වම විතරයි. අපි කිව්වොත් මේ අපි ඔක්කොම කරලා යන්න හදන රහතන්සේගේ ක්‍රියා හිතටයි කියලා සාදු සාදු සාදු. එමෙ භාවනා කර නිකන් ඉඳලා ගිහම නිකම්ම නිකන් සිට පිටිස් දෙන්න හදනවා. එතකොට මේ දෙක කලප ගන්නකොට විශාල ප්‍රශ්නයක්. මේ සැරේ නෙමෙයි ගිය සැරේ මුරුම ගිය වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ දවස් 60ක භාවනා කරන හැමදාම පැයක බණක් කියනවා. ඉතින් ඒ නිසා 60 ඉවර වෙනකොට තේමාව ඉවර වෙන්නේ. කලින් පටන් ගත්තේ දානෙදී. ඒක ඉවරට කිව්වා මේ මේ කට්ටිය මේ රට රාජ්‍ය වලින් ගෙනුවේ දාහනේ උගන්නන්න නෙවෙයි එනම පටන් ගන්න තියෙන්නේ මෙතන මොකද ඔය ප්‍රශ්න උත්තර තියෙන්නේ එතන. උන්වහන්සේ කතා කරලා කියනවා දාහනයක් දෙනකොට දෙන දේ පිළිබඳ හෝ මත්තර ලැබෙන ආනිසංස පිළිබඳ රාගයක් තියෙනවා. ඒකට මේ පාවිච්චි දුන්න මිනිහා මේක නාස්ති කරයි. මේක මට කෑම නම් හොඳයි කියලා ද්වේෂයක් තියෙනවා. ඒකෙන් කර්මේ සහ කර්මවල හැඟීම් පිළිබඳ දන්නේ නැතිකම නිසා අපරාධ මේක මේිට වැඩි අඩු බඩුවක් දෙන්න තිබුණානේ අරක කරණ තිබුණානේ කියලා කර්මේ සහ කර්මපඩේ කියලා හැඟීමක් වෙනවා මේ රාග ద్వේෂ මොහ මොනවා හරි තියෙනවා නම් ඒ දාහනේ උත්කෘෂ්ඨ වෙන්නේ ඒ දාන ක්‍රියාව කුසල ක්‍රියාවක් වඩපත් නම් ඒ හිත රාගෙන් ద్వේෂයෙන් මොහෙන් තොර වෙන්න ඕනේ ඒකට ක්‍රියාහිත කියලා කියනවා දානයක් දෙනකොට ක්‍රියාහිත වෙන්නේ කුසල කියන වචන පැත්තක දානවා ඒ දෙන වෙලාවේ රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නැති වෙනවා. එහෙම දේවල් පන්සල් වල කියෙන්නේ නැහැ. අහලා තියෙන්නේ නැහැ. එතකොට ඒ හිතට කුසල ක්‍රියා කියලා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර වෙච්ච හිත. ඒක ලොකු ක්‍රියාවක් මේ කියන්නේ. අපි සාමාන්‍ය වැඩේ බල දාන දෙනවා නිකන් ඉඳලා බෑනේ. වැඩේ යන නමුත් මනසේ මොනවද තියෙන්නේ? රාගය නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා, මෝහය නැති වෙනවා. ඒකට කියන ක්‍රියා හිත. ඒකට කියන කුසල ක්‍රියා. දාණයෙන් කරතයි. ඒ සීලෙට යනවා. සතෙක් නොමර ඉන්නවා හරක නොකර ඉන්නවා කාය කේලමක් පසක් මාක් නොකර ඉන්නවා මත්පැණින් වැඩ කියලා ඉන්නේ ඒතකොට රාග ద్వේෂ මොහ නැතේ ඒක කියන සීල කුසල ක්‍රියා භාවනා කුසල ක්‍රියා නීවරණක් නැතු වෙන විපස්සනා කුසල ක්‍රියා අනුසයත් නැතු වෙන විද්‍යාවට දන් දෙන්නම දඟලන එකනට වෙන්න තියෙන්නේ දාන දෙනට වැඩිය සීලයට වැඩිය ටිකක් සීතලයි කම්මැලි සමාධිය ඊටත් දෙදී සීතලයි කම්මැලි විපස්සනාව කියලා කියන්නේ නිකම්ම නිකම් ඉන්ජෙක්ෂන් එකක් ගහලා පිටිවට්ටලා තියෙන ලෙඩෙක් වගේ කියලා. නෑ විපස්සනා කරන ගා ලෝකේ දෙන ඕනම කටයුත්තක් ඔය බොරුවට දෙල් දකින්න කට්ටිය වගේ අරක බෑ මේක බෑ කියලා ත්‍රිලබ්බත පරාමාසයකට යන්නෙත් නෑ. කොයි දේ කෙරුවත් බලනවා මගේ හිත රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තියෙන එක අඩු වෙනවද නැත්තම් එන්නේ නැත්තම් මොන දේ කෙරුවා. ඉතින් තමයි ප්‍රශ්නේ කියොන්ට තිනායන. නමුත් මේ බෞද්ධයෝ නිසා කාටද hina වෙන්නේ? පොතක අහලවත් නැද්ද? අපි මේ ඔක්කොගෙම කරන්න හදන රහතන් වහන්සේ ඉති කරන්න හදන ක්‍රියා හිතකට යන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ඉඳගෙන කාය ක්‍රියා කරේ නැති වුණාට වචනේ ක්‍රියා කරේ නැති වුණාට හිතින් හිතනවා නම් ඒත් අකුසලයක්. ඔය පටිච්චසමුප්පාද ගැන හිතුවත් අකුසලයක්. මේ පරිසමාධි කියන හිතේ ගන්න නෙවෙයි වැටෙන එක. ඒක වැටෙනකොට මම කරන දෙයක් නෙවෙයි අපි මම කරන්නේ අර උනේ හිත පවත්තන එක විතරයි. ඒක ටික වැටේ. මේ පරිසමාධියේ කටපාඩම් කරගෙන මේක මට ලැබේවා මේක මට ලැබේවා කියලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම රාග ද්වේෂ පහළ වෙනවා. ඒක නොලැබෙනකොට ද්වේෂය පහළ වෙනවා. ලැබෙනකොට රාගය පහළව අඩේ. ඔක්කොට වැඩිය මට ඉස්සල පරිසමාධිය තේරුණා කියන්නේ. මේක මොහේ නැති වෙන මොකටද මොහේ කියන්නේ? ඒ නිසා එහෙම කෙනාට මේ බුදුරජාණන්සේ ගහන්නේ යටිබදට. පාර්ලිමේන්තුවේ අපේ ආමතුරුට ගන්න. දායකයා උඩුබඩට සලකනවා පාර්ලිමේන්තුවේ යටිබඩට සලකනවා. බුදුහාමුදුරුවෝ දෙනේ නොකවුට් ෂොට් එක වැටෙන්න ධම්මපදේ ලියලා තියෙන ගාථාවල එකම වචනේ සම්පූර්ණ ප්‍රාසය ඇති විදිහට දීපුවහම සම්ප්‍රදාන කුල බෞද්ධ කරකවලත් ඇතියි. ඒකට බුදුහාමුදුරුවෝ කවදාකවත් කිසිම කෙනෙක් දක්ෂ නැහැ. එකම වචනෙට අර්ථ දෙකක් දීලා අරු කරතොලතයි. ඉතින් එයා එක පැත්තක් දැනගෙන නැවතින්නේ බුදුහාමර බලනකොට ඒකේ සම්පූර්ණ අනිත් පැත්තත් බුදුහාමර පිළිගන්නවා බුදුහාමර අනුමත කරනවා. ඒක තේරිච්ච දවසේ මට ඒ දෙයන්නාට හොඳයි කතෝලික ආගම හොඳයි කියලා හිතෙනවා. නැතු එක වචනයක් අතතර වදක ධානයෙන් තමන් දන්නවයි කියලා හිතාගෙන වචනේ කාන්තෙන් තණ්හාමාන දිට්ඨි වර පැත්ත ඒ හැම වචනයකට බුදුහාමර ගාව තියෙන වෙන වචනයක් ඒ තණ්හා මාන දිච්ච නැති පැත්ත ඒක කිව්වොත් බබාලා බය වෙන හින්දා බබාලාට නැලෙලි කවියට ගන්න නෑ ඒ වචන. නැලෙලි කවිය තියෙන්නේ අම්මේ දිවි ලෝක යන්න අර තිපැත් ලබා ගන්නට අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා මේ මයින්ද පැරදිච්ච ජනාධිපති කිව්වා වගේ තමයි කියන්නේ. ඕනේ ඡන්ද පුරොන්දුවක් වෙනවා. හැම එකකම යට හැම වචනයකම ඒකේ අනිත් අර්ථයක් තියෙනවා කියපු ගමන් අර පෙර ඉස්සරහට කියපු මනුස්සයා සියදිවිනසකට එයාගේ පෙකෙන වෙලෙම කපලා යනවා. ඒ ඒ බුදුමේ තියෙන මං කියන්නේ ඔක්කොම ගාව තියෙනවා කියලා ඔක්කොම මේ ගතිය නම් තියෙනවා. වචනයක් ගත්තාම ඒ ලිංගේ මේ පත් කාලය කර්මකාරක උත්කාරක බව ඔක්කොම පහම පතුරු ගහලා තමයි වචන ගන්නෙ. හඳ ගත්තට පස්සේ බලන්නේ වචන කුණු හරපයක් වගේම හොඳ සබ්ද වචනයක්. හොඳ වගේම නරක කියන. විසින් අහගෙන ගිය මනසට කරකවල ඇතිය වගේ ඒ දාර්ශනිකව වචන විස්තර කරනවා. ගුරුවෙන් පොඩි එකාගේ පවා ඒක තියෙනවා ක්‍රියාපදයක් නම් පදයක් ගත්ත ගමන් කඩලා පෙන්නනවා. දැන් ගුරුවෙන් පඬිස්සාච කියලා තියෙනක විපස්සනාවට අරගෙන මරණයට සුකනම විදිහට කඩුවක් වනවන සෙබලෙක් වගේ එහාට මෙහාට වනවනවා. වනවට පස්සේ අපිට තියෙනවා අපි මොනවද දන්නේ ඒ ඒ ඒ විග්‍රහයත් එක්ක ඒ අත්දැකීමත් එක්ක ඒ කොන්ටෙක්ස්ට් එකත් එක්ක පසුබිමත් එක්ක ඉදිරියට යනකොට තේනවා මේ බුදුහාමුදුරේ කියන කොහොම විශ්ල කරන්නද ඒ නිසා මේ ක්‍රියාහිත පිළිබඳව ක්‍රියාහිත කියලා කියනවා නොකර සිටීම කියලා කිව්වොත් බුදුහාමුදුරණ චෝදනා කර අකිරියවාදී නාස්තිකවාදී කියලා මේ ප්‍රශ්නෙට ඔහම ඉනවුනා කියලා බය වෙන්න දෙයක් නැහැ බලන්න වේරංජක් කන්නේ කොහෙන්ද පටන් ගන්න කියලා වේරංජ බ්‍රාහ්මණයලා බුදුහාමුදුරණ මොනවද කියන්නේ කියලා මම අහලා තියෙනවා වහන්සේ අක්‍රීයවාදී කියලා වැඩ කරන කිසි වැඩ කරගෙන නැත කරනවා මම අහලා තියෙන ඔබanse නාස්තිකවාදී කියලා කිසිම ප්‍රගතිශීලී දෙයක් කතා කරන්නේ මම අහලා තියෙන ඔබanse අපගබ්බයි කියලා දරු ගැප් නැති කරන જાති කෙනෙක් කිය මොන බාගෙ දින අහලා කියන කතා අහන ඇත්ත තමයි කියන්නේ. ඒක නිසා මේව සාකච්ඡාදී විතරයි අපිට එළි වෙන්නේ. මේ භාවනා කරන වෙලාවේදී මම එච්චර ඕවට වෙලා ගන්න කැමති නෑ. ප්‍රශ්න මතුවෙච්ච නිසා මම උත්තර දෙන්නේ. ඒක නිසා තමන්ටම hina වෙන්නේ. අපි ඉන්නේ බුදුහාමුදුර ඉස්සරහා. බුදුහාමුදුර දකින්නේ මුණත නෙවෙයි, මුණත් අහන්නේ හරහා. ඒ නිසා අපි පිටිපස්සේ තියෙන එකත් දැකලා බුදුහාමුදුර කතා කරන්නේ. ඒ නිසා ඉඳ තියාගෙන යන්න. ඕන දෙයකට මේ මල්ලේ ඉඳ තියාගන්න පුළුවන්. ඒකට ප්‍රතික්‍රියා කරොත් ගෙවන්න වෙයි. කර්ම රසෙයි. නෑ මේකත් වෙන්න පුළුවන්. කවදා හරි මේ යනකොට මට තේරෙයි කියලා ඒක ඉඳ තියාගෙන ඒකට තම්බිකට කොටත් මේකට එන්නේ ප්‍රශ්නයක් නෑ. කතෝලික කෙනෙකුට මේකට ප්‍රශ්නකුත් නෑ. මූලධර්මවාදියෙකුට මේකට එන්නේ ප්‍රශ්නකුත් නෑ. මාරයට ඇවිල්ලා මේක ලැග්ගට ප්‍රශ්නකුත් නැහැ. කෙලෙලකට ඇවිල්ලා ලැග්ගට ප්‍රශ්නකුත් නැහැ. අපි ඊට දීලා තියන නෝතන හිටපන්. ගැටුමක් නැහැ. ඒ ගමනදී ඔක්කොම ඕනේ. ඒ නිසා මෙච්චර මම හොඳ විතරමයි. නර නෑ කියලා ගන්න පටන් අරගත්තොත් කවදාක සම්බර ආහාර විලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රියාහිතකටමයි නිකං ඉදීමකටමයි හැබැයි අර බුදුජානක වහන්සේ මතක් කරගෝ ක්‍රියාහිත කියන අදහසෙන් කියලා හිතලා ගන්න ප්‍රශ්න උත්තරින්. ඉන්න ස්වාමීන් වහන්සේ සම්මා සමාධිය යනු සමත ධ්‍යාන සමාධියද විදර්ශනා සමාධිය. සම්මා සමාධිය අත සමාධිත්‍ය ඒ කියලා කියන එක විස්තර කරන ගමන් මොනම නමක් හරි දෙන්න පුළුවන් සමාධියක් තියෙනවා නම් ඒක වැරදි සමාධිය. නමක් දෙන්න බැරි හිතේ කලස් වීමක් ඒකෝදි භාගයටපත් වීමක් සම්මා සමාධිය පාඩපත්. ඒක නිසා බුදුජානනාංශයේ උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධානා සමාධි කියලා ආර්යමන් සම්පතිය පෙන්නලා තියෙනවා. හතරවෙනි ධ්‍යාන උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු වුණා වූ පරිශුද්ධිය ලැබුණා වූ චතුත්ථ ධාන සමාධිය. නම් සර්වඥාන්සේම අරූප ධාන කතා කරලා තියෙනවා. රූප ධාන 1 2 3 කතා කරලා තියෙනවා. රූප ධානය උපචාර මට්ටම සමාධිය කියලා තියෙනවා. ඒ සමේ පදාසේ පෙන්නලා මන්දස් මධ්‍යස්ථානේ අන්තර්ජේ පෙන්නලා දීලා තියෙනවා. ඒ උපේක්ෂා විද්ධා සතියෙන් පිරිසිදු වුණා වූ. එතකොට ඒකට සමත කියන්නත් බෑ. සමත සමාධිය අරගෙන අපුල්ලලා ගන්නවා. සමත සමාධිය සාමාන්‍ය නිකන්තිය සහිතයි. මේක නිකන්තිය නැති වෙන්න ඕනේ. ඒක සතියෙන් පිරිසිදු වෙන්න ඕනේ. උපේක්ෂාන් පිරිසිදු වෙන වෙච්ච චතුත්පත් ධ්‍යාන සමාධිය තමයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඒක යුගනන්ද භාවනාවට තමයි ගොඩක් ගැලපෙන්නේ. අයෝ පරාසය ඕනම තැනකින් යන්න පුළුවන්. ඒ කියන්නේ හයිවේස් වලින් අපි කොහට හරි එක්සිට් එකක් ගත්තාම ඒක තැනකට යන්න මේ එක්සිට් එකක් තුනවා, අර එක්සිට් එකක් තුනවා කීපයක් තියෙනවා. ඉතින් අපි ලොකු සංසීන කාලේ වගේ 17ක් විතර වෙන් කරලා පෙන්ලා දීලා තිබුණා. කොච්චරක් සමාධිය තිබුණොත් අපිට එතනින් හරවලා චතුරාර්ය සත්‍ය භාවනාවට යන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙන්න තියෙන ਸਰවඥාන්සේ දීපු ප්‍රශස්ත උත්තරේ උපේක්ඛා සති පාරිශුද්ධි චතුර්ථ ඥාන සමාධි. සමාධිය ඇති වුණාට ඒකට ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. ඒකේ තියෙන සතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් අපේ හැම චිත්තක්ෂණයකම ඒ සමාධිය තියෙනවා. අම්මා මැරලා අඬන වෙලාවෙත් තියෙනවා. ගෙට ගිනි ගත්ත වෙලාවෙත් තියෙනවා. විස ගිනි ගත්ත වෙලාවෙත් තියෙනවා. අපි නමුත් ඒක සමාදම් වෙන්න දන්නේ නැත්නම් ඒක නැති ගන්න තමයි වැඩේ. ඒක එක යායට යනකොට තමයි ඕක අඳුනා ගන්න හෝ වෙන කෙනෙකුට කියන්න පුළුවන් තත්ත්වෙට එන්නේ. ඒ චිත්තක්ෂණ සමාධිය නෙවෙයි. ඒක අඳුනා ගන්න බෑ කියන්න දන්නේ. යායට යන්න ඕනේ. කන ගැම්ම කැවෙනකොට තමයි ওই වගේ මට්ටමකට එන්නේ. ඒක නිසා ඒකෙදී හරි අමාරුයි මේ එක එක චර්යාවේ හැටියට බලන්න මෙන්න මේකයි කියලා කියන්නේ. අර වගේ දාස ආදර්ශ උත්තර දීමෙන් තමයි ප්‍රශ්නෙට මධ්‍යස්ත සතුටුදායක වෙන්න පුළුවන් උත්තරේ කරගන්න පුළුවන්. යාගෝනි ස්වාමීන් වහන්සේ ආනාපාන භාව ආනාපානයේ භාවනා කරගෙන යන්නේ කුෂ්ණායන පිළිවෙලදී නැවත නැවත කුෂ්ණායන පිළිවෙලට දැනෙනවා. මෙන්න පස්සේ කවුරුත් ඉදිරියට දීප කරගන්න හැකි ඉසෙන් නැල් පහන දෙනවා. කුණේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න බව දැනගන්න. ඇවිස්සුණොත් tempat වෙනවා tempat වුණොත් ඇවිස්සෙනවා. එක පරියන්කයකදීම මේක 10 12 සතාවේ වුණාට පස්සේ එයාට මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ පොළවේ ඉන්නකොට නිරක්ෂයේ ඉන්නකොට අපිට පැය 24කටදී පොඩ්ඩක් වෙලා යනවා දවස රැය දවල් දෙක වෙනස් වෙනවා. නමුත් අපි උතුරු දිවෙන්ද ගියොත් එහෙම දකුණු දිවට ගියොත් තුඟක් අන්ධකාර ගතිය වැඩි උතුරු දිවට ගියොත් තුඟක් ආලෝක ගතිය වැඩි. නමුත් තප්පරයකට විනාඩි විනාඩිකට හැතැම් 6ක විතර වේගෙන් කක්ෂගත වුණොත් එක පැයකට රැය වෙනවා එළිය වෙනවා රැය වෙනවා එළිය වෙනවා. එතකොට කොහොමද අපි දවස සකස් කරන්නේ? ඇස්ට්‍රොනොට් කෙනෙකුට උදර ගියාට පස්සේ පැය 24ක් මේ පැයක් ඇතුළත මුළු චක්‍රයම කරකැවෙනවා. පැයකින් මුළු ලෝකෙ වටේ ගිහිල්ලා එනවා. එතකොට මේ රැය වෙනවා මේ එළිය වෙනවා. ආන්නේ වගේ දිවා රාත්‍රී මාරු වෙන්න පටන් ගත්තට පස්සේ අපේ බයොලොජිකල් ක්ලොක් එක සම්පූර්ණයෙන් අප්සෙට් වෙනවා. මේක අවුරුදු 10 ගාණක් සැලසුම් කරලා තියෙන්නේ පැය 12ක් නිදාගන්නේ පැය 12ක් ඇහැරලා ඉන්න. අතෙන් ගියාට පස්සේ බූස්ටර් වලට කතා කරලා අහන්න ඕනේ දැන් අපි දවල්ට කන්නද? දැන් දවල්ට රැයට කන්නද? දැන් උදේට කන්නද? ශරීරයෙන් එන්නේ නැහැ කිසිම සංඥාවක්. මොකද දිවා රාත්‍රී මාරු වෙනවා. ඒක නිසා අන්න ඒ වගේ මේ වෙනස් වෙන දේවල් වලට හැඩ ගැහිීමේ හැකියාවක් මනුෂයාට තියෙනවා. හැබැයි ටිකක් වෙලා යන්න ඕනේ. ඒකට මේ ශරීරය බයොලොජිකල් ක්ලොක් එක කියලා කියන්නේ හැඩගැහෙන. ඉතින් ඒ නිසා එක සැරේ වුණාට කියන්න බෑ ගොඩක් වෙලා ඒක වෙන්න ඇරෙනකොට හැඩගැහිීමේ හැකියාවක් තියෙනවා. ඒ දේ හැම සතෙකුටම නැහැ. නමුත් අපි මිනිස්සයා කොච්චර බොළ මොට්ටලද කියනවනම් කොච්චර සම්ප්‍රදාන කුල කියලා කියනවනම් ඒ සිංහල බුද්ධ ආගම වගේ දෙයක් අල්ලන්න මැරෙන්න හදනවා දවසම ජීවිතේ. අර අපි ඔළුවට දාලා තියෙන විස බීජ අල්ලගෙන ඉතින් මැරෙන්න හදනවා ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඒ මනුස්සයර තියෙන මේ පිස්සුව නතර කරන්න. ඒ තියෙන මේ කන වහකෑම නතර කරන්න අස්වාභාවික තොරතු නතර කරන්න. මචන් කියන්නේ ටිකක් එවිදලා බලන්න. අනේ සංස්කෘත විරුද්ධ වෙලා බලන්න. අනිත් දේවල් විරුද්ධ කරලා බලපන් මේ මිනිස්සු උඹලා වගේම සද්ධාවන්ත මේ මිනිස්සු ඒවා ගගේ කරනවා ඔය මිනිස්සු වැරදි කියලා කියන්නේ බර ලෙම්මෙඩියා ගෙයිමෙඩියා ඒක ඇතුලේ ඉන්නා වගේ ප්‍රශ්න මේ හැඩ ගැහිීමේ හැකියාව අපිට ඇති වෙන්න නම් අනතුරක්මයි වෙන්න අමලියක්මයි වෙන්න අනපේක්ෂිත දෙයක්මයි වෙන්න එදාට තේරෙනවා මේකේ හැඩ ගැහෙන තැන හැකියාව ඒ නිසා හැම එකකින්ම ආර්ය දුක්ඛ සත්‍යයක් මත කරගන්න එක බුදුහාමුදුරු කිරුවේ අපි කියන්නේ මේ අපි දන්න ටිකෙන් එහාට ගිහිල්ලා මොනවා හරි වුණොත් ඉසాక බඳගෙන අඬන්න විතරයි අපි දන්නේ. ඒ නිසා ඒ කොච්චර ඇවිසිච්ච මනසක වුණත් මනුස්ස මනසක් නම් මේ සමාධි චිත්තක්ෂණ හැම වෙලාවෙම තියෙනවා. සතාදිපතිය සබ්බය ධම්මා සමාධි පමුඛ. සම්බේද. මුළු ලෝකෙ සිටින උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න හැම දෙයකටම සමාධිය ප්‍රමුඛ කරගෙන යන්නේ. නමුත් අපි දන්නේ ඒ නිසා අපි වැරදිච්ච ගැන කතා කරගෙන ඉන්න නිසා භාවනා කරනකොට අපි කරන්නේ වැරදික කොටු කරලා ඒකට හිතට වදලා දීලා ඒක අනිත් තැන් වල යෙදෙන හැටි සුද්ධ අවස්ථාවේ මේම කලම් වෙච්ච අවස්ථාව කියලා පෙන්ලා දුන්නාට පස්සේ තේනවා අපි හිතන තරම් අපේ හිත කෙලසන්ත ලේසි නෑ. හැබැයි කෙලස නැහැ කියලා හිතුනොත් ඒ හිතවිල්ල හරහා වෙන කෙලසින සිද්ධ වෙනවා. ඒක නෑ කෙලසන්න බෑ. අපි බුදුන් සන්නගේ පිළිසාව ධම්මේ සරණ ගිය පිරිසක් අපි සම්බුත් සරණ ගිය පිරිසක් අපි සීලකීත පිරිසක් අපි සතියේ ඉන්නේ කියලා පේන සෙක්මානක ත්‍රිවිධ රත්නය තියනවනම් ඒකකටවත් එන්නේ නැහැ. සමාධිය පිළිබඳව කොච්චර ඔය තොරක් ගහන්න ගියත් ඒක බර්ත් රයිට් එක. හැම මිනිසෙකුටම හම්බෙච්ච ජන්මෙම ලැබු දෙයක්. ඒක දන්නේ නැහැ කියලා ආන්දර මිනිහට පුතජනයි කියන්නේ. හරියනවා කියන්නේ උතාවකාලික නම් මේක නෑ නමුත් මේක මට ඕන වෙලාවක ගන්න සංඥා මේ තාත්තා ගුරුමේ වගේ එකක්. මේක මගේ ජීව උරුමයක් කියලා දන්නවනම් සමාධියට එච්චර ගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ භාවනා කර අවසන්යේ නිදෙට ගෙන්නේ නිදෙදීක සිහිය අතබල් වුණේ. එයගේ නැහිද? ඒකට උත්තරේ තියෙන්නේ භාවනා කියන්නේ සතිය කියලා හිතාගන්න සතිය කියන්නේ භාවනා කියලා හිතාගන්න ඔය දෙක දෙකට කඩපු ගමන් අවුලයි. භාවනාන්තර සතියකුත් නැහැ සතියෙන්තර භාවනාවකුත් නැහැ ඒ නිසා සතිපට්ඨාන කියන වචනේ ඒකයි අපි ගොඩක් කරලා ලං කරලා තියෙන්නේ ඒ නිසා භාවනා නැත කළ නින්දට යනවා නෙමෙයි භාවනාන්නේ නින්දට ඇයි මේ භාවනාවට ආව තක්සේරු කරන්නේ යව මම අනුලෝමක දාන කතා භාවනා කියන්නේ ඔබට ඉඳගෙන ඉන්න පුළුවන් නම් හිටගෙන ඉන්න පුළුවන් නම් මොකද උදේ ගන්න බැරි ඉඳගෙන භාවනාය එතකොට නැගිටිනකොට නිරුමල පිපුණා වගේ කුණු කෙල කරාගෙන දාත්මික කාගෙන නටාගෙන නටන්න ඕන කමක් නැත්තේ නෑ. භාවනාවෙම නින්දට යන්න. භාව නින්ද ඉන්නේ නැතිවත් කල්පනා වෙනවා. මේක හීනේ හදතන්නේ නැත්නම් නැත්නම් නැත්නම් හොඳ රිලැක්ස් එකේ තියෙනවා. පිටකෙලින් බලවකට නම් වෙන්නේ මේ කේල් කලක් වගේ මිනිහා බුදිවා. දැන් ඇතුළේ ඉන්න මනසක් තියෙනවා. තාම අර ගෙනාපු සම්බන්ධය හේමම ඇතුළේ යනවා. ඒක ඉඳගෙන ඉන්න මේ බුදියානම ඉන්න ඕනේ නෑ. ඉඳගෙන ඉන්නකොටවත් වෙන්නේ. ඒක කියන වචනේ විස්රාම වෙනවා. පරස්පයෙන් ගන්න විස්රාම නෙවෙයි. ඒක බහුණියමන්නේ. ඊට පස්සේ අවලංගු වෙනවා මේ මනුස්සයා. මේක විස්රාමයේ කියලා කියන්නේ કોઈ වැඩ කටයුතු ගොඩක් උනාට හිත තියෙන්නේ ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ශිෂිර තරණය කරනවා. ඒකට කියනවා මේ ශිෂිර තරණයට මොකද්ද සීසනින්ද මොකද්ද හොඳ වචනයක්. හයිබනේෂන්. හයිබනේෂන් කියන්නේ. අධික උෂ්ණත්වයක ක්‍රියාකාර කරන අතර ලක් ඇතර ගිහිල්ලා මාළුව එම හයිබනේට් කරනවා. වගේ අපිට පුළුවන් ඒ ක්‍රියාකාරකම් ඔක්කොම යන ගමන් මධ්‍ය සුසුම්නාව විතරක් හිත පවත්තගෙන වැඩේ යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ නිින්දක අවශ්‍ය වෙන්නේ හැබැයි විශ්‍රාමයක් ඒ නිසා සතිය සහ මේ භාවනා කියන වචන දෙකට පුළුවන් තරම් සත්‍යකෝසාර්ථ එකයි කියලා හිතාගන්න. ඒකට උපදිරේ බයිනවා මට නම්. මම වන්නම් එහෙම තමයි හිතන්නේ. එතකොට මට භාවනා කරනවා කියලා ඒක ඉරියව්වක් ඕනේ කරන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන කමකුත් නැහැ. කොයි ඉරියව්වේ හිටියත් සතිය තියෙන හැම වෙලාවෙම භාවනා කවුන්ට් එකට සල්ලි වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වලින් හුස්ම සීලු විස්තරකට යයි. පසුව අනාගත සැලසුම් හදන භාවයක් පවතී. ඒ දෙස බලා සිටින් ප්‍රමාණවත්. ඒක ඇත්තම අනාගත සත්‍ය මතම කියලා කියන්නේ අනාගතම් පටිකංකන චිත්තම් විකම්පිතා සමාධිස්ස පරිපන්තෝ අර මෙතෙක් තිබුණ සමාධිය කක්ක කරගන්න. දැන් දන්නවනේ සමාධියේ හෝ අපේ ආරසාව තියෙන ෂේම භූමියේ තියෙන වර්තමාන මොහොතේ සතියනේ. ඉතින් ඒක හොඳට ඒ පිරිසුදු කරලා වැටකට ඉදම ගහගෙන හොඳට මට්ටම් කරලා ඕකේ අනාගතේ හිත පටවුවයි කියලා කියන්නේ. ආයෙ කක්ක කරගන්න. බලන්න ඉන්නවා කියන එක ලොකු දෙයක්. බලන්න සැලෙන්නේ නැතුව ඉන්න එක තමයි මතක තියාගන්න. මේ හිතට වර්තමානයේ ඉඳීමට වෛර කිරීමයි මනුස්සයා කරන එකම දේ. ඉදී ඉඳලා හැඳ වෙනකම් කරන්නේ මෙච්චර නොමිලේ හම්බෙලා තියෙන මේ වර්තමාන මොහොත ආධ්‍යාත්මික මොහොත ආගමික මොහොත තියේදී ඒක වෛර කරනවා කියන්නේ අනාගතයට ප්‍රේම කරනවා කියනවා අතීතයට ප්‍රේම කරනවා කියනවා අරයට ප්‍රේම කරනවා කියනවා අතෙන්ට ප්‍රේම කරනවා කියනවා. එකෙන් අදහස් වෙන්නේ මේක නැදකින් නොපතන් නොදුන. ඒක ඉදම හදාගත්ත ගමන් අනාගතයට පයි. ඒක ඉතින් එතකොට ගිය දැහැකේ තාම තරුණ වයසේ ඉන්න කෙනෙක් කියලා. එලි කරගත්ත ගම පශ්චාත්තාපයට යන්නේ ඇට බිල්ල හොට බු ගන්නවට පස්සේ. ඉතින් පරණ එරියස් ටිකෙන්න ගන්නවානේ කල්පනා වෙන්නේ. ඉතින් මේ දෙකේම තේරුම් ගන්න මේ වර්තමානයේ හදලා දුන්නත් ඒක ඉන්න කැමති නෑ කුඩල්ල උඩ තිබ්බ කුඩ කුඩල්ල පොට්ටේ උඩ තිබ්බා. ඒ නිසා බලන්න මෙච්චර බුදුන් පහළ වුණාට අපි ගෙන මෛත්‍රී බුදුන් දකින්නකම් ඉන්නවා. ඉතින් මේ අපහාර වෙච්ච බුදුහාමර කරන වසවිල්ලෙක්දවක් නෙවෙයි. මූණට කෙන ගන්න වැඩක් නෙවෙයි. මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් තියෙනවා. මේ අපි මහන්සි වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන්ද මේක මේ මෛත්‍රී බුද්ධ ශාසනේ මොන්ටිසෝරි පන්ති අපි දැන් ඉන්නේ. පුහුණු යන්නේ අතෙන්. ඒ වගේ වර්තමාන මොහොතේ ඉඳගෙන අනාගතය ගැන දන්නවා එක නම් ලොකු දෙයක්. මම හිතන එක හොඳට අවධානය කරලා දීලා තියෙනවා හිත හැටි බලන්න. මේ හිත මේ කියන හිත මගේ හිත කියන්න එපා මේක මනුස්ස හිත. හැම එකම එක. පිරිසිදුවක් ආපු ගමන් ඉස්පනාගට බෑ කොහොමද ඉතින් කරන්නේ කාර්යය ගැන හිතුවා කොහොමද අතර ගැන හිතුවා. මෙහෙම හිතනද ඒව දේවල් වලට විතරයි හිතනවා කියන්නේ වර්තමානයේ ඉන්නවා කියලා කියනවා. අතීතයට කියන හිතනවා කියනවා. අනාගතයට කියන හිතනවා කියනවා. ආර්ය ගන්න හිතනවා කියනවා. අතර ගන්න හිතනවා කියනවා. ඒව හිතවිලි. ඒව මේ පිළිකා. ඒව මේ හිතේ අරකට තියෙන අරුබුද. පිළිකා. ඕවා තියෙන මනුස්සයෝ පිළිකා හැදෙන්නේ නැහැ කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. කොහොම නැති වුණා පිළිකා හැදෙන්නේ. පුළුවන් නම් මේ වර්තමාන රිපෝට් ලැබිලා ඒ ලැබිච්ච වර්තමාන මොහොත අගය කරන ජනස කියන්නේ සන්තුෂ්ටෝ හෝති ඊතර ඊතර ජීවරේන ඊතර ඊතර ජීව සන්තුෂ්ත්‍යාච වර්ණවාදී කියලා කතාවක් තියෙනවා. දදයන් සිවුරකින් සතුටු වෙනවා. සතුටුලේ ගුණ කතා කරන තත්ත්වයක්. සතුටු වෙනවා කියන එක තේද නැහැ. ඒක මූලික සුසුකම. ඒක රැස් විහිදෙන්න පටන් ගන්න ඒගොල්ලෝ කතා කරනවා. ඒ වගේම කියනවා මම බාහම ආනාපානය කළා ආනාපානය ගියක් කළා වර්තමානට ආවා. මත වර්තමානයේ ඉන්නේ යම් වෙලාවක වර්තමානයේ ඉන්න වෙලාවේදී මේ තමයි බුදු මේ තමයි ධර්මය මේ තමයි නිවන මේ තමයි මගේ මුළු භාවනා ජීවිතේම උපරිම ජයග්‍රහණය කියලා කියනවනම් ඒ මනසට කාගෙන් අභියෝගයක් එන්නේ මොකෙක් කියාවිද පිස්සු වදාන ඔයිට හොඳ සපක් තියෙන කියලා බුදුහාම කියලා බලපං කියලා දහසක් සක්වල කවුරු හරි උඹට කතා කරයි. අවුරුදු කෝටි ගාණකේ පණිතයෙන් අහපන් වර්තමාන මොහොතේ නෝට වැඩි හොඳ එකක් තියෙනවද කියලා නැහැ. නමුත් අපි ඒකට ගියාට කගේ කරන්නේ. මෙතන කියලා තියෙනවා ගියා එතන ඉඳගෙන වෙන තැනකට ගියා අතීතෙට ගියා අනාගතෙට ගියා මම ඒක දාන්න. ඒකට තේරෙන්නේ මිනිස්සු හිත කියන්නේ මොකද්ද කියන්නේ? මේකට මගේ හිත කියන්නේ ඒක තමයි අර මේ අහගෙන නැයි ඔඩොක්කේ දාගන්නවා කියන්නේ මේක තමයි මනුස්ස හිතේ හැටි. මේක කරලා බෑ. මේ මතින් බුදු අහනතුන්ගේ උපදේශ ඕනේ. ඒ නිසා කොච්චර භාවනා කරත් අවබෝධෝත්පාද කාලයක නිවන් දකින්න බෑ. මුදෙ කෙලෙස් නැත්තන් ආවම ඒක කොහේ හරි ඔය තරුංගලයට හරි ඉන්න. බුදුරජාණන් කියනවා පුතේ ආඩම්බර වෙනවා කියන්නේ. දුයෝගන ආඩම්බර වෙන එකයි නිවන කියන්නේ. ඒ නිසා ඒ ආඩම්බර වෙන්නේ නැත්නම් සමාදම් වෙන්නේ නැත්නම් සම්මා සංකප්ප නැත්නම් කොච්චර ඕක උපයවුවත් උඩල කොට උඩ තිබ්බම මේ 1000ට ගෙඹුවිතු කරුවා වගේ අගයක් නැහැ. ඒ අගේ කිරීම හරහා තමයි තමන් උසස් තත්ත්වයට ආර්ය තත්ත්වයට දේවාති දේව තත්ත්වයට බ්‍රහ්මාදී බ්‍රහ්ම තත්ත්වයටපත් වෙන්නේ. තමයි මේ උපයගත්ත දේ තමා විසින්ම ආඩම්බරේ කිරීම. බුදුහාමුදුර ආදර්ශයක් පෙන්නලා තියෙනවා බණ කියලා තියෙනවා. අපි දන අපි උස්සන්නේ වෙනම දොඹකරයක් හරි වෙනම මොකක් හරි මැෂින් එකක් හරි අපි නිකන් උඩට උඩට උඩට උඩට යයි කියනවා. උඩට යනකොට මේ තග දිරු ගන්න නිසා බරු වැද්දා වගේ යට තමයි බයි. ඇයි වැරදිගෙනමනේ කතා කරන්නේ? ඒ වැරදිගෙන වාර්තා කරලා තියෙන විදිහ නම් මම ප්‍රශංසනීය විදිහට අගය කරනවා. හොඳට වාර්තාගත කරලා තියෙනවා මම කතා කරන්නේ. මොනෝක වර්තමාන මොහොතේ ඉන්න වෙලාවේ ඒක නිවන කියලා හිතන්න, බුදුන් කියලා හිතන්න, ඒක ධර්මය කියලා හිතන්න, ඒක සංඥා කියලා හිතන්න, ඒක සීලය කියලා හිතන්න, ඒක සමාධිය කියලා හිතන්න. ඒක තමයි උපදීම දේ. මෙච්චර මේක තියෙදි මොනවද හොයන්නේ? ඒක නැති දාකල් මේ කොච්චර හෙව්වත් ඒකට වසුරු හේතුව වෙනවා. එතකොට හිත පිටපයින්. ඒකට කියනවා පරේෂණ තෘෂ්ණාව කියලා කාමාතේ පතමාසේන ဒုတိ ආර්ථි බුද්ධති තතියා කුප්පිපාස චතුත්තං තණ්හා කියලා හතරින් මාර්සේනාවක් තියෙනවා මේ තෘෂ්ණාවගේම ඵල කාමාතේ පතමාසේන මේ කාම ඒකට තණ්හාවක් තියෙනවා පරේෂණ තෘෂ්ණාවක් මේකමදි මේ වර්තමාන මොහොතේ එළඹ තියෙන එකමදි ඒකට ලුණු මදි. ඒකට උම්මලක ටිකක් දාන්න. ඒකට රස රස කාරකයක් දාන්න හදන දාපු ගමන් අතීත නාගත වශයෙන් පැනලා මේ පරිේශන තෘෂ්ණාව තියෙනකන් දුක්ඛ සත්‍ය තියෙනවා. පරිේශන තෘෂ්ණාව නෑ නම් මෙතන අම්ම ගොඩක් ඉන්න කෙනෙක් වගේ පිරිච්ච ගතිය තියෙනවා නම් මොනම කෙනෙක්වත් ඇඟිලි කරන්න ඉන්නේ නෑ. අභියෝග කරන්න ඉන්නේ නෑ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විටදී ලැබෙන ශාන්ත ස්වභාවය අත්විඳින්න එහි සිටිනා විට යම්කිසි සිටිවිල්ලක් හැරවි එම සිටිවිල්ලේ නිදෙන නිසා ඒහා බැඳි ඒ නිමග්නයි. නැවත භාවනාවට එන මූල කර්මස්ථානයේ පැමිණීම සිටිවිලි ධාමයේ රසවත් බව නිසා ඒ වෙත ඇදී නැවත නැවත සිටිවිල්ල ඇරෙනවා. භාවනා චිත්තය සුදු තනිකාට ඡායාරූපයක් වන අතර සිටිවිලි ධාමයේ වර්ණවත් ඡායාරූපයක් වෙනවා. එදින්ම එය නැවත නැවත බලන ගැනීම මෙම ධනිසිත ඡායාරූපය එනම් ශාන්ත බව ඉතා වටිනා නමුදු එහි ඇති වටිනාකම නැවත නැවත හිතට අනුවාදීමට භාවනා කරන විට ලබාගත හැකි උපක්‍රම පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලමි. එනම් ශාන්ත පිස්සුනි බව අගෙන අරින් භාවනාව තුළ භාවිතා කරන අයුරු විස්තර කර දෙන්නට ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. මේක ඇත්තටම භාවනා ප්‍රශ්නයක් නෙමෙයි. මේක තියෙන්නේ ඇත්තටම මේ බුලදමේ දාර්ශනික ප්‍රශ්නයක් මෙච්චරයි ඔකට කරන්නේ හිතුවේ තරහ වෙන මේ හිතවිලි මතුවලා වර්ණවත් වෙන්න වෙන්නේ හිතවිලිට ගෙවි යෑමක් සිද්ධ වෙනවා ක්ෂය වීමක් වෙනවා වැය වීමක් වෙනවා ඒකත් එක්ක ගැටුන් නැත්තම් ඇලුන් නැත්තම් ඒ කියන ඉටිබන්ධමපත් වෙලා තියෙන තාක්කල් ආලෝකයක් වෙන්නට ඉටිබන්ධ පිච්චෙන ගෙවි යෑමක් සිද්ධ වෙද්දී තමයි ආලෝකය එන්නේ ඒ වගේ ඉටිවිල්ලක විස්තු භාවයක් එනවා කියලා කියන්නේ ඒ හිතවිලි පිච්චෙමින් කියන්නේ අහස්කුරක් වගේ නැත්තම් කියන පැන්සලේ වැඩ ගන්න වැඩ ගන්න පැන්සල ගෙවීමක් සිදු වෙනවා. උරු කරන්න කරන්න ගෙවීමක් සිදු වෙන නිසා ඒක ඔබ ගණන් ගන්න එපා. වැඩ ගනින් කියලා. උඩ කියපන් උඩතර දියන්න කියලා. පිටිවිලි ඩයිල ගේපන් පුළඳ විචිත්‍ර කරන්න කියලා. ඒ පිච්ඡා දෙනවා කියන්නේ. ඊළඟසේ මේ පරසූපමාවෙන් කියනවා ඊටම දක්ෂ වඩුවා. අත්පුරෝ පාවිච්චි කරනවා නිරටත් පාවිච්චි කරනවා කැතරත් පාවිච්චි කරනවා පොරොටත් පාවිච්චි කරනවා ඒක අනිත් පැත්තේ මිටටත් පාවිච්චි කරනවා. ඒ වගේම පැන්සල් උල් කරන්නත් ගන්නවා. මුද්දට ගාගත්තොත් රවුල කපන්නත් පුළුවන්. ඒ හොඳ අත්පොරව. ඉතින් අත්පොරව පාවිච්චි කරන මනුස්සයාගේ පාවිච්චි ප්‍රමාණය බලන්න පුළුවන් දු මිටි මිටි මේ මැදිලා තියෙන ප්‍රමාණය. ඒක එච්චර පොලිෂ්. හැම වෙලාවෙදීම ගාහන්නත් ඔය විදිහම පාවිච්චි කරන කොටන්නත් ඔය මිටිටමයි මිටිටත් ඔය මිටිටමයි අහින්නත් ඔය මිටමයි මිට පොලිෂ් ප්‍රමාණය වඩුව කොච්චර වැඩ ආරම්භ තියෙනවද කියලා දන්නවා. ඒ වගේම තලේ දිහා බලන දිලිසෙන ප්‍රමාණය කොච්චර ගාලාද කියලා දන්නවා. නමුත් ඒක දිලිසෙනවා කියන්නේ ගානවා ගානවා කියන්නේ ගෙවෙනවා ගාන ගාන වෙලාවේදී කොච්චර පොරව ගෙවෙනවද කියලා තන් නැතිලු වඩුවා. උඹ වැඩ ගන්නවා කියන්නේ ගෙවෙනවා. ඊට පස්සේ බුදුහාමරණ ගෙවිලා ගෙවිලා ඉවරනට පස්සේ ඔක වත්තර විසි කරලා දාන්න. දැන් වැඩ ඉවරයි පොර ඕන නැහැ කියලා විසි කරලා දාන්න විශේෂ සත්‍යක් ඕනද කියලා අහන වඩුවට කියලා දෙනවා. ඉවරනට පස්සේ විසි කරනවා. තියෙනකම් වැඩ ගන්නවා. වැඩ ගන්නවා කියලා කියන්නේ ගෙවෙනවා. දැන් ඒ ටිපිල්ලක් ඇවිල්ලා විචිත්‍රව පැන නගිටවයි කියලා කියන්නේ සඳ එයාගේ මිනිවලයා කපාගෙන තියෙන්නේ. මම ඕකට ඒ කොටස්කාරයක් වෙන්න එපා. ඒ දඟලනවා කියන්නේ කැතැසිස් එකක්. විරේචනයක් පිටවීමක් ඇතුළතින කෙලස් පිටවීමක් අතප්පයක් කඩා ගන්න තු ඔහොම පිටවෙන එක හොඳයි වචනයක් කියලා ගහ වෙනගෙන රණ්ඩු වෙනවට වැඩිය ඉතිරි වශයෙන් යන්න අරින්න ඒ විදිහට යන්න යන්න යන්න පිළිසිතුයි. ඒ නිසා සයිකෝതെරපි වලින් කරන්නේ ඊටදී භයානක විදිහට අංග විකාර කරන එක දේ හිතවිලි මට්ටමට අනුකරණ එක එදිනෙදා කරදරයක් වඩපත් කරලා යන්නයි. මම පාලනය කරගන්න පුළුවන් මට්ටමේ නිදහස් වෙනවා. දැන් මෙතන සුද්ධියක් වෙන්නේ. මෙතන වෙන්නේ විරේචනයක්. ඒ විරේචනය වෙන්නේ සීලපදනක ශ්‍රද්ධාපදනක සතිපදනක. එනිසා ඔය හිතවිලි වලට එන්න කියන්නත් එපා. හැබැයි යටි හිතෙන් සන්තෝෂයක් වෙන්න ඕනේ. ඇවිල්ලා ඔබ වැඩේ කරලා බලන්න. ආයෙන්නේ ගියා ගියා. නිසා මොනවත් නොකර සිටීම තමයි ඔකට ඒ ඒ ඒ මූල ධර්මයේ උත්තරේ ඒ හිතවිලි එනකොට දැනගන්න මම හිතවිලි චරිතයක්. මේ හිතවිලාවකට ආඩම්බර වෙන්නෙත් නැහැ. නැති කරන්න කනගාටු වෙන්නෙත් නැහැ. ඔය ඇවිල්ලා යනකොට ඔය පිච්චීමක් වෙනවා. නිලාකුරක් පිච්චෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ගිනිගත්ත පිටුරු කොටකට ආය මොන තාලෙන් ගිනි තිබ්බත් කිරිකන්නේ. ගිනිගත්තට පස්සේ ඒකේ හිතවිල්ල ඇවිල්ලා එයා ඒ වනසලා ගියාට පස්සේ ආයෙ එතන මේ හිතවිලා දැම්මත් හිතෙන්නේ නැහැ. හිනිගත්ත දැන ආයෙ මොකක් කරන්නේ. එනිසා මේ මතක තියාගන්න ධර්මයෙන් දැන් මේ කියන්න පටන් ගත්තා යන්න ආරිනවා. historic mental condition make it to the day to day unsatisfactoriness කියලා තමයි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ සයිකෝതെරපි කවුන්සලින් free association කියන්නේ හිස්තික් වලට ගිය එක නිකන් day to day unsatisfactoriness එකක් වඩපත් වෙලා ඉදිරියට වැඩ ගම යන්න. ඒක නැත කරොත් මොකද වෙන්නේ? ඇතුලේ අර්ථ දෙයක් නැහැ. පැතවන gediyak වඩපත්. නිසා මේ හිතිල වශයෙන් යන්නේක, කේන්තියක් වශයෙන් යන්නේක, රාගයක් වශයෙන් යන්නේක යන්න දෙන්න ඒකෙන් කෙලස් ඇති කරගන්න තියෙනවා. මේකට healing process කියලා කියනවා. එහෙම නැත්නම් curing process එක සුවසේවාව මේකට කියන්නේ පස්සද්ධිය කියලා. මේ හිතවිලි තියෙත් හොඳට පැහැදිලා ඉන්න. ඉතිවිල බලච්චාවේ මම එන්න කිව්වෙත් නෑ යන්න කිව්වෙත් නෑ දැන් මෙයාට ඇතුළේ ඉන්න බෑ. එයා හිමීට අයි විචිත්‍ර දන් කියනවා. මම දන්නවා ඊට වැඩිය මම දැන් මෙතන කියන කෙච්චරම සිලිලාරයක් විචිත්‍රයක් නෑ. මේ විචිත්‍රකම් පෙන්නලා ගියේ යන්නවනේ බලච්චාව. ඒ නිසා ඒකට යමක් නොකර සිටීම තමයි මේ ඍචිකම කියලා කියන්නේ. තලතුණකම කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ වැඩේ අනවරතෙන් බාධාවකින් තොරව ආහාර කෑම නිින්ද වෙනස් කර නැතුව උට ඕම යnderින් ඊට පස්සේ තියෙනවා හිස්මයි සිතිවිල්ලක් ආවම ආපහු නැවත වික්වා ඉක්මනින් ඒක ඒකේ මුල කර්මස්ථානයේ ඉන්න කවුද එහෙම කියලා දුන්නේ ඈ ඒ ඔළුව අයින් කරන්න මෙතෙන් එනකොට ඒක තියලා ඉන්න ඒ කියන්නේ සම්මත ඒ වගේ දෙයකට උනත් ඉඳ දෙන්නේ ඉඳ දෙන්නේ සතිය නැති සමාධිය නැති වීර්ය එන්න සතිය නැති සමා සතිය නැති සද්ධාව නැති මේ මේ සීල නැති මිනිහෙකුට ඔක් කරන්න බෑ Taman දැන් දන්නවනම් මම ඉන්නේ සතියේ මම ඉන්නේ සීලෙක මම ඉන්නේ සත්‍තාවේ දැන් හිතේ එන හිතවිල්ලට මට මම බලවත් එයා බලවත් නැහැ යන්න දෙන එක මම හොඳට වෙන්නේ මරණයට වැඩිය හොඳයි නේ මරුවොත් මම පව් සිද්ධ කරගන්න ඒකෙ මෙතන වසන්න බෑ යනවා තථා කියලා යනවා ඒ ඉක්මනට යන්න කියන්නේ යනකට ඕක කතා කරන ගැත්තේ අපිට වැඩ තියෙනවා මේ රට රට දැන් හදන්න තියෙනවා දැන් යුද්ධෙ දිනලා තියෙන්නේ කැමැති කට්ටිය රට පිටිවල එන්න කට්ටිය කැමැති වෙන්නේ නැහැ ඊට පස්සේ උතියා ගත්තොත් ඇතුලේ ආයෙ අරෝධ කරනවා මරුවොත් අපරාධි දැන් සුදු පොඩි ප්‍රශ්නේ එනවා මේ යටත් දෙන්නේ මියට වෙඩි දින. ඕම් ගියා ජාත්‍යන්තරයකට ගියා ජනාධිපතිකමට ගියා. යටත් වෙච්ච මිනිස්සු කියන්නේ වර මේ වසන්න බෑ මම දෙන්නෙත් නෑ මේක වසන්න ඔබ රාජත්වෝ යන්නේ ඔබට මිනිස්සේ කැමැත්තෙන්ද බලයක්. ඒක ඒක කරන්න යන්න එපා මුස්ලිම් මිනිසුන්ට එහෙම කියන්න එපා එන්නේ නේ හිතවිල්ලට එන්න දීපන් හරි යන්න කිව්ව ඉස්සල කියනකොට සත්‍යමත්ය යන. සද්ධාවන්ත වේයන්. සීලෙක පිළිපදපන්. පිළිපදලා ඉවරලා එළියට එනවා ඉන්න බෑ ඒක මේක. ඊට එළියට එනවා. එළියට එනකොට මොනිටර් කරලා accounts තියාගෙන පිට වෙන අයට ඇඬ දෙන්න. ඒකේ මේකේ හිතා මොනම විදියකින්වත් හිතා ගන්න බෑ. අපේ හිතේ තරම්ම පිරිසිදු. අපේ හිත කරන් සිද්දේ සියල්ල දන්නවා. මේ තකතිරුකම කරන්නේ. මේක අරක කරන්න මේක කරන්න කියලා හිතට දෙන හැම තොරතුරක්ම ධර්මමිච්ඡාදී. හිතට සීලය දෙන්න, හිතට සම ශ්‍රද්ධාව දෙන්න, සතිය දෙන්න. නැත්නම් කාලේ වැඩේ කරනවා. ඉතාලම සීක්‍රෙන් කරනවා. ඒ වෙලාව අනිත් දේවල් හලහප්පන්න එපා. කැතැසිස්. මේක පිරිසිදු වෙන හැටි කඳුළු වෙනවා බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ ධර්ම සාර්ථි ගුණය. උන්වහන්සේ අවුරුදු 2600 කට පින්නම් බෑට මාව দমনය කරනවා. দমনය කරන්නේ මොකටද? මොන්සේ සද්ධාවේ අඛණ්ඩව තියන්නේ. පුළුවන් ප්‍රමාණය සීල තියන හැක වෙලාව සතිය දෙන්න. ටූල් එක වැඩ. අත්ත දැම්මොත් ගෝරි ගොඩයි. ඔය දියුරක් අඳගත්තයි කියලා තකතිරකම නැති වෙන්නේ නැහැ. මෝඩයා මෝඩයා. පිළිගන්නවනේ? අත් දෙකම උස්සලා පිළිගන්න. ඒකත් මං කිව්වේ සිවුර දාගෙන ප්‍රශ්න තුනක් ඇති කරගත්තා. මම ඔය අපෝ ගෑණියක් විදිහට කියනනම් ඉවරයි දාගන්නේ සිවුරක් නිදහස් වෙන විදියට. මේ දාගත්ත ගමන් මේක ප්‍රශ්න මේක ප්‍රශ්න මේක ප්‍රශ්න ඕන හොඳ වෙලාවට මට කියන්නේ. මම දන්නවනේ ගහන්න ඕන තැන රිදෙන්න තැන නිලේ අල්ල හරියට පිළිගපුවාම හරි එඳා මේ මෝඩකමට සිවුරක් අඳිනවා